ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි අපි නිවාසික විපාසක මහතු සම්බන්ධ කරගෙන ලදලද අවස්ථාවේ මේ බ්‍රහස්පතින්ද දවසේ පාවිච්චි කරනවා අසන ධර්ම දේශනාවක් සඳහා ඉතින් අපිට අදත් බ්‍රහස්පතින්දාවක් ඉදිරිපත් වෙලා තියෙනවා ධර්ම දේශනාවකටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ශීලමු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කාමානි චිත්‍රා මధుරා මනෝරමා විරූප රූපේන මතෙත්ත චිත්තං ආදීනවං කාම ගුණේසු දිස්වා ඒකෝචරේ කග්ග විසාන කප්පෝති තී සද්ධා කෞරණීය සංග්‍රහණ ප්‍රදාන සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි ගත්ත කිවිසුමකට සම්මුතියකට අනුව අපි මේ ධර්ම දේශනාවලිය සඳහා khagga විසාන සූත්‍රය කියලා සාරවත්ඥ දේශිත ත්‍රිපිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ කියන පොතේ සූත්‍රයක් ඉදිරින් තියාගත්තා. ඒ සූත්‍රය තන්නිකරම ගාතාවන්ගෙන් සංකෘහිත සූත්‍රයක් ગાථා 40ක් විතර තියෙනවා. ඒකේ අද අපි මේ දවසේ මාතෘකාව වශයෙන් නැත්නම් මේ කග්ගවිශාන සූත්‍රයේ අද දවසේ මාතෘකාව වශයෙන් තියාගත්තේ ඒකේ 16 වෙනි අංකයට සඳහන් කරලා තියෙන ગાථාව. එහෙම නැත්නම් කග්ගවිශාන සූත්‍ර දේශනා මාලාවේ 16 වෙනි දේශනාව කියලා අපිට නම් කරන්න පුළුවන්. ඉතින් මේ සූත්‍රේ පුරාවටම යන්නේ එකම තේමාවයි. හැබැයි නිදාන කතා 40ක් තියෙනවා. දැන් 40කට ආසන ගාණක් තියෙන එක හරියට නිකන් ධම්මපදයේ පොත වගේ ධම්මපදයේ එක එක මාතෘකාවලට වර්ග වශයෙන් වෙන් කරලා තියෙනවා. ඒ හැම මාතෘකාවක්ම මේ විදිහට ඉදිරිපත් වෙන්න නිදාණේ වෙච්ච පසුම වෙච්ච කතාව එකිනෙකට වෙනස්. ඒකේ ධම්මපදයේ පොත කියනකොට ගුතුන් ඒ ගැන සඳහන් කරන්නේ විශේෂයෙන්ම කර්මේ සහ කර්මඵලය නැත්නම් කම්මස කතා ඥාන සම්මාදිට්ඨිය කියන මාතෘකාව එලි දක්වන්න ත්‍රිපිටකයේ තියෙන ගාථා ටික සංග්‍රහ කරලා හදලා තියෙන කියලා. ඉතින් ඒ වගේ මේ සුත්තනිපාතේ තියෙන මේ khaggavichana සූත්‍රයේ හැම වෙලාවෙම කතා කරන එක මාතෘකාව හැම ගාථාවෙම අවසාන පදයක් බොහෝ විට ඒකමයි මේ ගාථාවෙත් ඒකමයි ඒකෝ චරේ khaggavichana කප්පෝ. khagga වෙන අඟක් බඳුව තනිව හැසිරෙන්නේ කියලා කියනවා. ඒකයි කතාවේ කියන දේ. ඉතින් මේකට අපි ශාසනයේ සඳහන් කරන්නේ හුදේකලා බව කියලා. ඒකචාරී ජීවිතය කියලත් කියනවා. ඒකෝචරේ. එහෙම නැත්නම් විවේක ජීවිතය කියලා කියනවා. නැත්නම් විස්්‍රාම ජීවිතය කියලා කියනවා. ඒ නිසා අපි මේ ඒකචාරී ජීවිතය, කඟ වේන හඟක් බඳු ජීවිතය, විවේක ජීවිතය ශිෂ්ටාචාරයට විරුද්ධ යෑමක් වගේ කියලා තමයි ශිෂ්ටයි කියලා හිතන මිනිස්සු ජීවත් හිතන්නේ. මේගොල්ලෝ හිතන්නේ මේ සමූහයක් එක්ක මේ පාටි දාගෙන, කෑකොස්සන් ගහගෙන, වීදි හදාගෙන, නගර හදාගෙන, ජනමාධ්‍ය හදාගෙන, sannivedana හදාගෙන, ඇලි ගලි වාසය තමයි අපි මේ සැලසුම් කරපු ජීවිතයකට වැටලා තියෙන්නේ. ඉතින් ඒක අපි විතරක් නෑ අපේ දරුවන්ටත් ඒ අදහසම දීලායි තියෙන්නේ. අපේ සනුවරෙත් අපි සමාජශීලී වැඩි නම් බොහොම නම්බුකාරයි කියලා කියන්නේ. ඉතින් ඒක බුද්ධ මතයට එහෙම නැත්නම් සර්වචන් වහන්සේ පෙන්වන ලදන ගැඹුරු මතයත් එක්ක විරුද්ධ වෙන බව බෞද්ධයා දන්නේ නැහැ. ඒ නිසා බුද්ධ ආගම හැම වෙලාවෙම ලක්ෂ්‍ය සමම්පල් පූජාව කරනවා, ලක්ෂ්‍යේ නිලුමල් පූජාව කරනවා, දහස් දහස් මිනිස්සු එකතු කරනවා, අච්චර සෙනඟක් මගේ එකට ආවයි කියලා කෑකොස්සන් ගහනකොට මේකට කෙන හෙනවනේ මේ ඒකචාරී ජීවිතේ බුදුහාමුදුරු ගාථා 40ක් එක සූත්‍රයක දේශනා කරලා තියෙන නිසා ඒ නිසා අපි අටුවාචාර්යන් වහන්සේලා කියලා තිනවා මේ ගාතාවල් පසේ බුදුරජාණන් වහන්සේලාගේ බෝධිසත්ව ගාථා මිස මේ අපි වාගේ සාමාන්‍ය බෞද්ධයන් ගාථා නෙවෙයි කියලා තමයි මේකට පණ බෝල තියෙන්නේ. ඒ නිසා මේ ගාථා 40ම වැඩලා තියෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා කියලා. මේ සුත්‍රිපාතේ නම් එහෙම නිදර්ශනයක් අර්ථකථනයක් පෙන්නලා නැහැ. නමුත් අටුවාව පැහැදිලිවම පෙන්ලා දීලා තියෙනවා නිදාසර කරුණු නිදාස කඳුළුතඩි පසුබිම මේ ගාතාව අසවල් පසේ පුත්‍රජාන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක් කියලා. මෙන්න මේ නිසා අපි දේශනා පුරාවටම ලොකු අපහසුකටපත් වෙයි. කාරණා තේරුම් ගන්නට හදනකොටම මම ඉතකල් කරලා තියෙන්නේ මොකද්ද කියන එක තේරෙනවා. ඉතින් ඒක නිසා අපිට මේ බාහිර සමාජයේ තියෙන මේ ගැටුම, බාහිර සමාජයේ තියෙන මේ පුරස්පරස් ගතිය හරියට සතපහේ කාසියක් ගිලින්න හදනකොට වගේ ටිකක් උගුරේ පටලැවෙන ගතියක් තියෙනවා. ඒ නිසා මෙවැනි සූත්‍ර කදාකවත් ධර්ම දේශනාවකට මාතෘකා කරන්නේ සාමාන්‍ය සමාජයේ. ඒ වගේම තමයි අපි වගේ සුළු පිටසක් එක වහලයකට එකතු වෙලා සාකච්ඡා කරන මේ සූත්‍ර පොදු ජනතාවට දෙන්නත් එපා. දුන්නාම ඒක ටිකක් අජීර්ණයට හිටිනවා. ඉතින් ඒක නිසා මේක තේරෙන්නේ නැත්නම් පැත්තක දැම්මට ප්‍රශ්නයක් නෑ. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේක ඔක්කොටම තේරෙන්නේ නෑ. පොදුවේ කියන්න පුළුවන් බණක් කියලා හිතන්නත් එපා. ඒ නිසා මතක තියාගන්න මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුද්ගලයෙකුට මිස සමූහයකට සමාජයකට නෙවෙයි. සමූහ සමාජ හදන්න බෑ. මේ ඒකෝචර එකක්ක විශාන කප්පෝ කියන පාඩේ ඉදිරියෙන් තියාගෙන කෙනාට. යාට තේරෙනවා උදේ ඉඳලා හැන්ද යනකම් පැය 24ම අපි මේ සමූහ සමාජයටයි කඹරන්නේ, පහඳින්නේ, අනුන්ගේ ඒ ජනප්‍රියතාවය ලබා ගන්නයි මේ රඟපාන්නේ. ඒ රඟපාන හැම වෙලාවකම අපිට අං දෙකක් වෙනවා. හරකෙක් වෙනවා. එහෙම නැත්නම් එළුවෙක් වෙනවා. නැත්නම් අං තියෙන සතෙක් වෙනවා. අපි යම් වෙලාවක තනිව හැසිරෙනවද මාතංගණං හස්ති රාජා වගේ කඟ වේන කුබඟේ එකලාව හැසිරෙන මිනිස්සයාට තියෙන බලය ඔය කාටවත් නැහැ. කඟ වේනගේ අඟට ඕන වුණොත් බඩගින්නක් ආවොත් ඉස්සරහට ගහක් කමුණොත් ගහ පලාගෙන යන්න කියලා පොතේ ලියලා තියෙනවා. ඒක නාට මිනිස්සු හිතන්නේ දෙක හොඳයි එකට වැඩිය කියලා. ඉතින් ඒ ජීවිතයක් තමයි අධ්‍යාපනයෙන් අපි වහන කරලා තියෙන්නේ. එහෙම ජීවිතයක් දෙන්න තමයි අපේ ඡන්දදායක අපේක්ෂකෝ ඡන්දෙ ඉල්ලන්නේ. එහෙම ජීවිතයක් දෙන්න තමයි අපේ ආර්ථික විශේෂඥයෝ සමීකරණ හදාන්නේ. එහෙම එකක් දෙන්න තමයි ඔය සමාජ විද්‍යාඥයෝ අපිට මේ සුසිරි ලස්සන අනාගතයක් මහලා පෙන්වන්න හදන්නේ. හැබැයි හොඳට තේරෙනවා ඒගොල්ලෝ මේ බණ ඇහිලා නැහැ කියන එක. ඒ කොච්චර ඒගොල්ලෝ දක්ෂ වුණාද කියනවනම් බුදුහාමුදුරු කියලා මේ කියන බණ එලි දක්වන්නත් බැරි පරිසලයකට හදලා දීලා තියෙනවා. ඒ නිසා අපිට මේක ඇහෙන වෙලාවට වුණත් මේක ටිකක් නුහුරට ගලදිගේ ඉහළට පීනන ගතියක් තියෙනවා. ඒක මේ එහෙම දොස් අඩුපාඩු නොතේරෙන ගති තිබුණාට අපි හැම කෙනෙක්ගේම හතපතුල මේකට ආදරයකුත් තියෙනවා. අපි එක එක්කෙනෙක් මේ වගේ Brahmacharya ජීවිතයකට හෝ එවැනි ජීවිතයක් අනුග්‍රහ කරන ආගය අගය කරන තැනකට අවිල්ල තියෙන අපේ ලේවල අපේ ඥානවල මේ විවේකයේ අපි අඳා ඉල්ලනවා අඳා හෝ ගන්නවා ඒ වගේ මේ හුදකලා බව සියලු සම්පත්තිය ලැබලා දෙන මහා ජපමන්ත්‍රයක් වශයෙන් බව අපි දන්නවා ඒකයි මේ ආශියා කර ඉපදිලා තියෙන්නේ ඒකයි අපි මිනිස්සු වෙලා තියෙන්නේ ඒකයි මේ සංසාරේ අපි කැම්මක් ගන්න හදන්නේ නමුත් ඒක තිත්ත බෙහෙතක් වෙනවා. ඒක බොණ්ඩ බැරි තිත්ත බෙහෙතක් වෙන නිසා අපි ලීචිරත් පහසුරත් පැන් රස බෙහෙත් බොනවා. නමුත් ලෙඩේ සනීප වෙන්නේ ඒ නිසා අපි උත්සාහ කරන දන්නේ මේ පැයක් විතර විවේකීව වාඩි වෙලා ශීල ප්‍රශ්න පැත්තක දාලා මේ බුදුහාමුදුරු කියන හදන දේෙන් අන්තු මාත්‍රයක් හරි අපේ ලේ වල දැන්නමක් තියනවාද? අපි අතිමුත් අගේ වීමක් වෙනවද? අන්නේ ඒ ටික වෙන් කර කර දැන දැනගෙන ඒක දිගුණ තෙගුණ කරගන්න අපේ ජීවන රටාව අපි සකස් කරගන්න ඇත්තටම හැබැයි උත්සාහයක් අපිට ගන්න පුළුවන් ඒ තරම් කොන්දක් අපට තියනවාද පුළුවන්කමක් තියනවාද කියන එකයි මේ බණෙන් ලැබෙන අභියෝගය. ඉතින් කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා කියන්න මට බෑ. ඒ නිසා මට කියත හැකි මේ වෙනකොට දේශනා 15ක් කරලා තියෙනවා. අද අපි 16 වෙනි දේශනාවටයි මුල පුරන්නේ. කාමානි චිත්‍රා මధుරා මනෝරමා මේ 18 පළවෙනි පදේ කියලා කියන්නේ ලෝකේ කාමය ඊටාම විචිත්‍රයි, හරිම මధుරයි, හරිම මනෝරමයි. සිත් පැහැර ගන්නා සුළුයි මේ කාම. ඉතින් ඒක කාමයේ වැරද්දක්වත් බුදුහාමර කරද්දක්වත් අපේ වැරද්දක් නෙමෙයි. ඒක සත්‍ය ධර්මයක්. ඒ නිසා යම් තැනක කාමයේ තියෙනවා නම් ඒකයි චිත්‍රා මధుරා මනෝරමයි. ඒ නිසා අපි රස හොයාගෙන, සැප හොයාගෙන මේ උදේ ඉඳලා හැන්දෑනකම් අපිට ගහගෙන නටන්නේ මේ කාමයේ පිටිපස්සේ කියන එක කාටවත් කරන නින්දාවක් නෙවෙයි. හැබැයි නින්දිතයි. නින්දාවක් කරන අදහසෙන් නොකියුවට කාමයේ පිටිපස්සේ අනේක නින්දිතයි. මොකද කාමයේ පිටිපස්සේ අනේක අතින් බලනකොට මනුස්සයයි තිරසනාගේ වෙනසක් ඇත්තේම නැහැ. මනුස්සයයි තිරසනයි දෙන්නම එකම ස්වරූපයෙන් ඒ කටයුතු කරන්නේ ඒ නිසා මනුස්සයයිකට යන හැම වෙලාවෙම තිරසන. ඒක පිළිබඳව ආය කාටවත් චෝදනා ස්වරූපයෙන් කෙනෙක් වෙන් කරලා මුල්ලට තද කරලා කියන දෙයක් ඇත්තේ නැහැ. කාමයේ සඳහා ඇදෙන හැම චිත්තක්ෂණයකම අන් දෙකක් තියෙනවා කියලා මතක තියාගන්න. ඒ අන් දෙක තියෙන සත්තුත් එක්ක අපි රණ්ඩු කරාට අපි එතන ඉඳලා නෙමෙයි පරිණාමය වෙලා මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි කාමයේ හොයනකොට තිරිසංගති සේරම මුලිය ඔය ඇතුලේ තියෙන අමිග්දලා කියලා පුංචි මොලේ ඇතුලේම මදේ කොටසක් ඒක වැඩ කරන්නේ තනිකර ආවේගවලට අපි කාමයට ආවේග වෙච්ච ගමන් මොළයේ පිටකට වැඩ නතර වෙලා කෙලින්ම මැද කෑල්ලට යනවා. මැද කෑල්ලෙන් වැඩ කරන්නේ කෙලින්ම ආවේගයට විතරයි. ඊට පස්සේ ඌ යකා. ඊට පස්සේ ඌ තිරසනා. ඉතින් කාමයේ කියන්නේම තිරසම වැඩක්. ඉතින් ඒක නැතුව කිසිසේත්ම හිත උනන්දු වෙන්නේ මුළු අපි මේ මුළු ජීවිතය සඳහා ප්‍රබෝධයක් ඇති කරගන්නේ උනන්දුවක් ඇති කරගන්නේ ජවයක් ඇති කරගන්නේ ගැම්මක් ඇති කරගන්නේ සුද්ධෙම්ම කාමයේ. ඒ නිසා අපි নানা ක්‍රම වලින් මේක උද්දීපනය කර කර කාමයේ උද්දීපනය කරගෙන තමයි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ රූකඩේ නටවන්නේ. මේක නැති වුණානේ. මේක මල කඩ මැරිච්ච දර කඩක් වාගේ පොළවේ ඇදගෙන යනවා කම්මැලි හිතෙනවා නිදිමත අය එපා වෙනවා ඇඟ රිද්දෙනවා নানা ප්‍රකාර ලෙඩ. නිසා භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ වාට්ටු. භාවනා කරන්න ආපු ගමන් සේරටම පුදුමාකාර මේ කායික මානසික ලෙඩ කම්මැලිකම් නීරසකම් එනවා. හැබැයි ඉතින් බුදුහාමුදුර වැඩ. ධර්මයේ වැඩ. ඉතින් අපි කරන්නේ බුදුහාමුදුර ධර්මයේ පැත්තක තියලා අර කාමයේ පොඩ්ඩක් දීලා නැත්නම් බේත් පොඩ්ඩක් දීලා ආයතර පුරුදු මුර්ග හැංගීම් මගෝ කියන වචනේ බුදුහාමුදුරෝ පාවිච්චි කරනවා සතිය නැති චිත්තක්ෂණ කියනවා මගෝ කියලා කියන්නේ මෘගයි කියන එකයි. ඒ මෘග ජීවිතය අපිට වෘතු කරන්න දෙයක් නෑ. ඒක මොලේ කොහොමඩක්වත් තියෙන එක. නමුත් මනුස්සයර තියෙනවා ඒක මතින් ඇතිවෙච්ච පිට කට්ටේ ඒක තමයි පරිණාමයේ ඉස්සරහටම දිනු වෙච්ච කොටස බුදුරජාණන්සේ ආමන්ත්‍රණය කරන අන්නේ ඒ කොටසට ඒ කොටසේ තියෙනවා මේ කාම දාසකත්වය මේ කාමයට පහඳින ගතිය මේ කාමයට කඹරන ගතියට කණ්ණාඩි අල්ලලා පෙන්නනවා මොකද්ද උඹගේ තිරසනාගේ ඇති වෙනස මොකද්ද උඹයි මිත්‍යා දෘෂ්ටිකයේ ඇති වෙනස මොකද්ද උඹයි අසිෂ්ඨ ම්ලේච්ඡාගේ වෙනස කියලා කාමයට කිසි වෙනසක් නැහැ අපි ඔක්කොම ඒක යන්ත්‍රයේ උල්ගහේ උල්ගහේ කටු මුල් කරන්න ඕනේ නැතුව වගේ යන්ත්‍රය හැදලා තියෙන එකට. ඒක පිළිබඳව මම හිතන්නේ මට වැඩිය පුවත්පත් කියවන එදිනදා ජීවිතය ගත කරන මේ අතු දානවා. ඒ නිසා දේශනා තියෙන කාමානි චිත්‍රා මధుරහ මනෝරම විරූප රූපේ මතෙත් චිත්තං. රූපේ විරූප වෙනකොට හිතමත් වෙනවා. හිත හේබා. එකම දෙයක් දිහා බලාගෙනකොට එහෙම නැත්නම් මධ්‍යස්ථ දෙයක් බලාගෙනකොට හිත මත් වෙලා යනවා. වමනෙට එන්න වගේ තේරෙන්න පටන් ගන්නවා. කම්මැලි වෙනවා. ඒකාකාරී වෙනවා. නිදිමත වෙනවා, නීරස වෙනවා. මේක එක්කෙනෙක්වත් ඉක්මවන්න පුළුවන් ධර්ම නෙවෙයි හැම කෙනෙක් ළඟම තියෙන එකක් මේක බුදුහාමුදුරන්ට සත්‍යයි, දේවදත්තට සත්‍යයි. මේක තිරසනාට සත්‍යයි. මනුෂ්‍යර සත්‍යයි, ශිෂ්ට මනුෂ්‍යර සත්‍යයි, අශිෂ්ට මනුෂ්‍යර සත්‍යයි. නමුත් සාමාන්‍ය ලෝකේ කතා කරන්නේ නැහැ. මොකද අපි ඒකට පහඳින්නේ ඒකට දායකම් කරන නිසා ඒවා කතා කිරීම ට වැඩිය හොඳයි ලක්ෂේ මල් පූජාවක් කරන්න. සාදු සාදු කියලා බෙජ්ජි හොල්ලෝල බෙර ගහගා චෛත්‍යයක් වට යවිදින එක උගෝ දෙනෙක් කැමති. මොකද මේක ටිකක් අර පීරි ගෑන ගතියක් තියෙනවනේ කෙනහෙන ගතියක් තියෙනවනේ. ඒකයි මෙවැනි සූත්‍ර ධර්ම කොටස් බොහෝ විට දේශනාවකට මාතෘකා කරන්න යන්නේ. මොකද එතකොට ওই සාදු කියන සද්දේ එන්නේ ඔක්කොල හොල්මන් වෙලා ඩිම් වෙලා ඔළුව ඔටුව වැල්ලේ ගහගත්තා වගේ බණ කියන කිසි කෙනෙක් අහන්නේ සතුටින්. ඒ සාදුනාදත් නැහැ බෝධි මේ ධර්ම පූජාත් නැහැ මොකුත් නැතු යන. මොකද අර චිත්ත බේතක් පැංගිරි බේතක් මොනකොට වගේ. ඉතින් ඒ නිසා පටන් ගන්නකොට සර්වචන් සඳහන් කරන්නේ කාමානි චිත්තා මధుරා මනෝරමා විරූප රූපේන මතෙත් චිත්තෝ. කාරු කාමය මధుරයි මනෝරමයි විචිත්‍රයි. විරූප රූපයක් දැකපු ගමන් එහෙම නැත්නම් අසුභයක් දැකපු ගමන් නැත්නම් ආනාපානෙ වගේ මධ්‍යස්තරමුණක් දැකපු ගමන් සක්මන් කරන අරමුණක් දකපු ගමන් හිත නිකන් මත් වෙලා හේ බාලා මේ මොකද වෙනවා ඉතින් මේකට තමයි නිවන කියන්නේ. මේක දැක්කම නිවන් දකින්න පුළුවන්. මේක අත්දකින්නවනම් මේ මధుර මනෝරම දෙයක් දකින්න අපි පිපිලා hina වෙලා කතා වැඩ කරන අත ආකාරයත් ඒකාකාරීව එක දෙයක් බලාගෙනකොට කම්මැලිකමක් එන්න බව කවුරු හරි දැක්කම ඒ මාංශ නිවන් දකින්න සුදුසුසක්. ඒක මේ මේ පැත්තකට දාන දෙයක්වත් Tamange දුර්ලභමක්වත් සීලේ නැතිකමක්වත් සතිය නැතිකමක්වත් නෙවෙයි. මේක අපි සාකච්ඡා නොකරන නිසායි මාය අපට කොනහන්නේ. කෙලස් අපිට උලීලි පාන්නේ. ඒ නිසා භාවනා කරන්න ගියාම එන කම්මැලිකම දකින්න. නීරසකම දකින්න. ගෙදර යන්නේ කවද්ද කියලා බලා ඉන්න හැටි දකින්න. ඒ වගේම මේ හරි පරියන්ගෙන් නැගිටලා ගිහිල්ලා ඊගාව අරමුණට ඉරියව් වෙනස් කරන්න හිත කොච්චර දඟලනවද කියන එක දකිනවනම් ඒක මේ ਸਰව විශ්ව සාධාරණ ධර්මයක්. අන්න ඒක දැක ගන්න පුළුවන් නම් ඒ මනුස්සයාට කිසි පැකිලීමකින් තොරව ඒ කමඨාන් වාතාවරණයට ඉදිරිපත් කරන්න ඕන. මම මේ භාවනා කරන මට කියන්න තරම් දෙයක් නැත්තේ හරි කම්මැලි, හරි නීරසයි. මේ නැගිටලා යන්නේ කොයි වෙලාවද කියලා බලන්න. ඒ මොකද හේතුව ඒකාකාරී දෙයක් දැකීම විරූප රූපේන මතෙත් චිත්තෝ. චිත්ත. ඒකම රූපේ දකින්නකොට විරූපේච රූපේ දකින්නකොට අසුභ රූපේ දකින්නකොට අමංගල්‍ය දකින්නකොට හිත හේබා. මේක අපි හිතනවා මේ මගේ දෝෂයක් කියලා නෑ. මේක මනුස්ස හිතේ ඇති. ආදීනවන් කාම ආදීනවන් කාම ගුණේසු දිස්වා මේ කාම ගුණයන්ගේ මේ ආදීනවේ දැකගෙන මිරිකපු උක්දණ්ඩක් වගේ වේලවල දාන වෙලාවක කාමයේ දක්වාම් පිපිලා hina වෙලා විකසිත වෙලා එනවා මෙන්න මේ කාමයා අපට න්‍යාය පත්‍රයක් හදලා කාම න්‍යාය පත්‍රයට අපි වැඩ කරනවා මිස මේක අරිඹුවක්වත් දශමයක්වත් වෙනස් කරන්න පුළුවන් කමක් මිනිසෙකුට නෑ අන්න එවැනි දාස බවක් දැකගෙන ආණ්ඩුමට්ටු කරන්න බවක් නැති බවක් දැනගෙන ඒක කාමයාගේ ආදීනවයක් දඬුවමක් නපුරු ගතියක් බව තේරුම් අරගෙන ඒ කෝචරී එකක්ග විසාන කප්පෝ මේකට තියෙන ආචාර ධර්මානුව හැසිරීම අනුව කරන්න තියෙන උත්තරේ සර්වචන් කියනවා තනිව හැසිරෙන්නේ මේ සෙනගක් එක්ක ඉන්නෙම මේ මම ගැන මම බලන එක මට ඒ තරම්ම නපුරු නොහුරු අකමැති නිසායි. ඒ නිසා අපි සෙනගක් එක්ක ඉන්නකොට අරයාගේ මෙයාගේ දේවල් කතා කර කර අර වගේ දේවල්ගේ දේවල් කරගෙන ඉන්නවා මිසක තමන්න තමන් අමතක කරගන්න පුළුවන්. ඒකටයි මේ මුළු ලෝකේ ලස්සන ගයක් හදාගෙන ලස්සන ටෙලිවිෂන් තියාගෙන රේඩියෝ තියාගෙන නවකතා තියාගෙන යාළුවෝ මිත්‍රොත් එක්ක කතා කරන ජනසන්නිවිදනය හදාගෙන හැම වෙලාවෙම ඒ අනුන්ගේ දේවල් කතා කර කර සම්පප්පලාප කිය කිය ඉන්නවා. ඒකට හේතුව මේ හිත මම දැන් මෙතන මේ මයිත් එක්ක ඉඳ තියෙන අකමැති. ඒකට තියෙන පළවෙනිම යුද්ධ ප්‍රකාශය තමයි Tamange පෞරුෂත්වයක් තියෙනවනම් මට කොච්චර වෙලා තනිව ගත කරන්න පුළුවන්ද කියන්නේ. ඒකචාරී ජීවිතයක් ගත කරන්න පුළුවන්ද කියනකොට අපේ හිත කොච්චර මේ නව නිර්මාණ ගෙනෙමින් නිෂ්පාදන කරමින් සබේ බැඳිලා ගණ්‍යා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා ගත කරනවාද කියලා බැලුවොත් එහෙම ඇත්තට මේක අපි දැනගෙන කරන දෙයක්ුත් නෙවෙයි. ඒකේ ස්වභාවය නමුත් සර්වඥාන්සේ මේක දන්න නිසා උන්වහන්සේ ගාථා ස්වරූපයෙන් මේක දේශනා කළා කියනවා. මේක සිද්ධ වෙනවා. වළක්වන්න බෑ. නමුත් සිද්ධ වෙනකොට මේක ආඩම්බරයට ගන්න එපා. මේක තමගේ තියෙන තුච්චකමකට ගන්න, නිහීනකමකට ගන්න, බැරිකමකට ගන්න මට නිකන් ඉන්න බෑ. නිකන් ඉන්න බෑ නම් බුලත් විතර කපාපයි. නිකන් ඉන්න බෑ නම් චුචුයින් කප්පෙත්තක් කතා කරන්න තමයි. නැත්නම් නිකන් ඉන්න බෑ කවුරුද කතා කරන්නේ ඉන්නවා. එහෙම නැත්නම් පරණ දෙයක් මතක් කරගෙන ඉන්න ඕනේ. මොකද නිකන් ඉන්නවා කියන එක මහා පාළුවරක් විදිහට අපිට අඳුරලා තියෙනවා. නිසා භාවනා මධ්‍යස්ථානට ආවත් ඒ ගණ්‍යා කෙරේ කුලයා කෙරේ බැඳී ගත කරන එක අපිට ඉබේම සිද්ධ වෙනවා. මොනවා හරි ක්‍රමයකින් අපි ඒක සකස් කරගන්නවා. ඉතින් ඒක බුද්ධිලගේ දෝෂයක් විදිහට ගත්තොත් කාටවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මේක තේරුම් අරගන්න පුළුවන්. මේක තේරුම් අරගෙන ඉවරලා මේක මේ ස්වභාවයෙන් අපිට එන එකක් නෙවෙයි ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් ප්‍රතිපදාවෙන්ම දවසේ තනියම තමන් ගත කරන පැය ගන්න කොච්චරද සෙනගත් එක්ක හිටියත් නැති වුණත් කියලා මේ වෙන්වගත කිරීමට ඒක කියනවා ඒකාසනං ඒක සෙයියන් කියලා. එක එක ආසනේ වාඩි වෙනවා ඒක පැතුලි බුදිනවා. දෙවන්නේක් නැහැ. ඒක ඒකෝ චරං අනන්දිතං. තනියව ගත කරන කිසිම පැකිලීමක් නැහැ. කිසිම හිතේ හේබෑමක් නැහැ. බොහොම ප්‍රසන්නව. බොහොම පිපිච්ච ගතියෙන් තනියව ගත කරනවා. හරියට මේ වේදිකාවක නළුවෙක් රඟපානකොට වගේ ප්‍රසන්න රඟපාන වෙලාවක වගේ Taman තනියව ගත කරනකොට Taman එක උපරිම මිත්‍රත්වයකටපත් වෙනවා. මා Tamanගේ හොඳම මිත්‍රයා බවට Tamanපත් කරගන්න පුළුවන්කමට කියනවා ඒක චරං අතන්දිතා. ඒකෝ චරං අතන්දිතා. තනියව ගත කරනකොට තේරෙනවා පෙර කළ පිනකට මට මාත් එක්ක ඉන්න මට මගේ හොඳම කල්යාණ මිත්‍යා හම්බෙලා තියෙනවා. ඒ තමයි මම. එයත් එක්ක ගත කරනකොට විතරයි මට මිනිහාගේ අලගිය මුලකේ දැනගන්න පුළුවන්. අපි කරන්නේ වෙනුවට අරයාගේ මෙයාගේ අල ගේම් වල ගිය බලනවා. බලලා Tamanට Taman අමතක කරගන්න නිසා අපිට කීතාගේ මුළු සංසාරේ පුරාවට අපි කරලා තියෙන මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂයට වෛර කරන එක විතරයි. ඒ චිත්තක්ෂයට වෛර කිරීමේ රෝග ලක්ෂණ තමයි මේ නිර්මාණශීලීත්වය. ඒකේ තියෙන රෝග ලක්ෂණය තමයි මේ අභිවෘද්ධිය කැමැතිකම. ඒකට තියෙන රෝග ලක්ෂණය තමයි මේ ජනප්‍රියතාවයට කැමැතිකම. ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකයට කැමැතිකම ඒ වර්තමාන මොහොතට කරන ද්වේෂය. නිසා අපි කරන හැම පරිේශනයක්ම අනාර්ය පරිේශන. මොකද හැම පරිේශනයකම කරන්නේ වර්තමාන මොහොත පන්නන්න ඉතාම සූක්ෂමව ඉරැඳලා දෙනවා. කවදා හෝ යම් කෙනෙක් මේ මරිකම අමනකම තකතිරුකම මෝඩකම අවිද්‍යාව අන්ධකාරයේ තේරුම් අරගෙන මෙච්චර මාරපාශයක් වෙච්ච ලෝකයේ මාත් එක්ක මම මම දැන් මෙතන කියන චිත්තක්ෂණයක් අගේ කරන්න දන්නවනම් අඩු ගන්න මූල ධර්ම මට්ටමේ අසු විරෝ ඥාන මට්ටමේ ඒක තමයි නිවනට වැඩි වටින දේ. මෙච්චර සංකර මෙච්චර විෂම ලෝකයේ අඩු ගානේ ඒක ඒක සියයන් ඒකාසනං ඒක චරං කියන විදිහට තනි ආසනේ වාඩිලා තනියදී බුද්ධියගෙන තනිව හැසිරීම මං කර පෙර කළ ශ්‍රේෂ්ඨ කුසලයක මේ ආස්වාද වාරයක් මේ කියලා හිත හිතෙනවා නම් කාට හරි මං කිව්වේ ඒකයි මේක අපේ කාගෙත් ලේවල තියෙනවා. මේක අපේ කාගේ ඥානවල තියෙනවා. මොකද අපි මෙතෙන්ට එන්න දෙන්නේ කරටක් දාගෙන අවිල්ල නැහැ. එක එකන අවිල්ල තියෙනවා. කිසිම කෙනෙක් අපිට වරෙන් මචං කියපු ගමනක් නෙවෙයි මේ. ඒ කියන්නේ අපි ළඟ තිබිලා තියෙන ඇතුලේ එහෙම Javaක්, එහෙම එකතු වෙච්ච Javaක් සහිත පිරිසක් එක්ක ඉන්න හම්බුණත් ඇති කියලා අපි ලොකු සංසි කිව්වා. එහෙම වැඩ කරන පිරිසකට අපි ගොඩක් කලකට පිස්සු කෙලිනවා. ඒ අර ජම්ම ගතිය නමුත් අපි එකතු වෙලා තියෙන්නේ මේ වහලයට ඉන්නේ තනියම කරපට සටනක ප්‍රතිඵලයක්. ඒක නිසා එවැනි පිරිසක් එක්ක හිටියත් ඒක ලොකු දෙයක්, ඒක ලොකු සාන්තියක් දැනෙනවා. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේත් එක්ක ඉන්නවා, ධර්මයත් එක්ක ඉන්නවා, සංඝයත් එක්ක ඉන්නවා කියලා කියන්නේ අපේ ඒ අර විවේකයට කැමැති කුසල ඡන්ද හිතත් එක්ක ඉන්න ගතිය වැඩි වෙනවනේ වැඩිවීමට ප්‍රයත්න කරනවා නම් ආර්ය පරිශ්‍රණ කරනවා නම් Brahmacharya රකින්නවා නම් ඉතින් අපිට ඒක කාටවත් දෙන්නත් බැරි කාගේවත් ගන්නත් බැරි හොරකම් කරන්නත් බැරි තමන්ට තමන් කරගන්න ලොකුම අනුකම්පාව නිසා ඉතින් ගියාට පස්සේ අපිට වෙන කවුරුත් උපදෙස් දෙන්න කෙනෙක් නැහැ සර්වචනාංශය විතරයි. අනික ඕන වැඩකට ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. පෙරක දොරවරු ඉන්නවා, දොස්තරලා ඉන්නවා, දේශපාලනඥයෝ ඉන්නවා. ඒගොල්ලෝ ඕන තරම් ලැහැටි අපේ කොන්තරත් බාර ගන්නවා. හැබැයි ඒගොල්ලෝ පිටියල්ලෙන් කියක් හරි බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේව ගන්න අපිට කිසිම දෙයක් අපේක්ෂාවකින් නෙවෙයි මතු කරලා දෙන්න ඔය අං දෙක තියෙන එක තනියඟ කරලා පෙන්නන. මීහරකා, එලහරකා, බූරුවා කඟ වේනෙක් කරලා පෙන්නන්න හදලා. හැබැයි ඒක ටිකක් ඇඟට අමාරුයි. ඒ අමාරු වෙන්නේ මොකද කල්පනා කරන මිනිසුන්ට. බුදුජානසී ටිකෙන් ටික ටිකෙන් ටික දිනු කරන ක්‍රමයක් හදලා තියෙනවා. ඒක හරියට තේරුම් ගන්න චිත්තක්ෂණයක් එනවයි කියලා හිතන්නේ මේ ජීවිතේ. එතකොට තේරේ කාට හරි මම මේ වෙනකොටත් බර හරියක් වැඩ කරලා දැන්ටමත් ඉවරයි කියලා. ඊතරම් සන්තෝෂෙන්න කර්ම ගොඩක් අපි ළඟ තියෙනවා. මොකද හේතුව මේ වෙනකොටත් අපි මේ චිත්තක්ෂණේ උපේලා ඉවරයි. මේ චිත්තක්ෂණයටවත් හාතුන් වහන්සේ ලක්ෂ ගාණක් ඉන්න ලෝකේ බුදුහාමුදුරුවෝ තෝරාගෙන ඉවරයි. මේ වෙනකොටත් අපි අනන්ත අප්‍රමාණ මිත්‍යා දෘෂ්ටියේදී සර්වචනසිකේ ධර්මයේ තෝරාගෙන ඉවරයි. අපි මේ වෙනකොටත් අනන්ත අප්‍රමාණ ජීවන රටාවල් තියෙදි පැවිද්ද තෝරාගෙන ඉවරයි. පැවිද්ද හෝ පැවිද්දා තෝරාගෙන ඉවරයි. ඒක තමයි අපි ජීවිතේ ලැබු ලොකුම සපත. ඒක බුදුහාමුදුරණ කරන්න බැරි දෙයක් අපි මෙවැනි ජීවිතයක මේ වගේ විවේක ස්ථානට ඇවිල්ලා ගත කරන ජීවිතයත් චිත්තක්ෂණ කියන එකත් මේ චිත්ත පීඩා කියන එකක් තියෙනවනම් බලාපොරොත්තු සුන්වීම කියන එකක් තියෙනවනම් ඉච්ඡා බංගත්වයක් තියෙනවා මෙන්න මේ අපි මෙතෙක් ලැබපු මෙතෙක් උපයපු ඒ ඒකචාරී ජීවිතයේ තියෙන වටිනාකමට පයින් ගැහිමක් නිසා තමයි චිත්ත පීඩාවක් උපදින්නේ. මේ වෙනකොට අපි විශාල පිමි රාශියක් පැනලා තිනවා. ඒක ගැන සන්තෝෂ වෙනකොට කියන්න පුළුවන් මේකට මගේ අම්මා මට උදව් කරේ නෑ මට තාත්තා උදව් කරේ නෑ මට ගුරුරෙක් උදව් කරේ නෑ මට සල්ලි උදව් කරේ නෑ මට ලාභ සත්කාර සම්මාන සිලෝක උදව් කරේ මේක තන්නේ කර ආම්බයක්. මේක තන්නේ කර සිද්ධියක්. ඒ සිද්ධිය මම උපයාගත්තේ ඒ නිසා ඒ ටික සන්තෝෂ වෙන්න පුළුවන්කම ඉදිරියේ වන්න මනුස්සයර තියෙන විශාලම ශක්තිය. කොච්චරද කියලා කියනවනම් යම් කිසි කෙනෙකුට මේ ඒකචාරී ජීවිතයකට තමයි මේ වෙනකොට අපකප වෙලා තියෙන ප්‍රදේශය ගැන හිතනකොට මේ ටිකවත් එදා බුදුහාමුදුරු ඉන්න කාලේ ජේතවනාරාමයට බොහෝ දෙනෙකුට ලැබිලා තිබිලා නැහැ. බුදුන් දැක්කට ජේතවනාරාමේ හිටියට මේකවත් තේරුම් ගන්න තිබිලා නැහැ. අපි ආයක දැක්කේ නැතුවට එතන හිටියේ නැතුවට ඉඳත් ඇති. නමුත් අද අපි හැම ශක්තියක්ම යොදවලා හැම ඥානයක්ම යොදවලා උත්සාහ කරනවා මේක ලබන්න බැරි දෙයක්. මේ ලේනෙක් වලිගෙන් මුද ඉදින්න හදනවා වගේ නමුත් අපි දැනට සටන ආරම්භ කරලා තියෙනවා. අන්නේ සටන ආරම්භ කර ප්‍රදේශය සහ සටන ආරම්භ කළ ඉදිරියට ගිය ප්‍රදේශය දිහා බලනකොට අපි සෑහෙන දුරට සමානකමකුත් තියෙනවා. අපි යපහු කරපු කඩයින් වැඩි මේ කාම චිත්‍රානි මధుරා මනෝරමා කාමානි චිත්‍රා මధుරා මනෝරමා කියන මේ කාමය දෙකකට බෙදලා උගන්වනවා මෙන්න මේ මිනිස්යාද ඉන්න තැන පෙන්වන වස්තුකාමේ සහ ක්ලේශකාම කියලා එතකොට වස්තුකාමයේ කියලා කියන්නේ ඉඩම් කඩම් අඹදරුවන් රත්තරන් මිනිමුතු හරකබාන චංචල නිච්චල දේපල. ඒව වස්තු. ඒකට කියන කාම වස්තු කියලා කියනවා. ඒකට හිතේ ඇලි තියෙන බැඳියාට කියනවා වස්තු කාමය කියලා. ඒක හැම වෙලාවෙම අසවල් වස්තුවත් එක්ක බැඳලා තියෙනවා. ඉතින් වස්තුකාමය තමයි මේ පෝසත්කම, නම්බුකාරකම්, සල්ලිකාරකම්, ආඩම්බරකම් හේරම තියෙන්නේ වස්තුකාමයට බැඳලා. ඒ නිසා අපි මේ වස්තුව කාමයේ ලබලා දෙන වස්තුව ලබනද ඕනම ජඩකමක් කරනවා. දවල් මිගෙල් රෑ ඩැනියෙල් තමයි අපි ඔක්කොම එකයි. ඒක පිළිබඳ සාධාරණයක් නම් කොතනකවත් නැහැ. තියෙන්නේ බලවතා ජයගන්න කියන මූලධර්ම. අපි ඒක සාධාරණීකරණ තමයි අධ්‍යාපනයක් හදලා තියෙන්නේ. ඒක සාධාරණීකරණය කරන තමයි නීතියක් හදලා තියෙන්නේ. ඒක සාධාරණීකරණය කරන තමයි සමාජ ධර්ම හදලා තියෙන්නේ. ඒ පුළුවන් එකාගේ ඉතිහාසයක් ලියලා තියෙන්නේ දිනුපු එක විතරයි. පරිදිච්ච එක කවදාකවත් ඉතිහාසය ලියලා නැහැ. ඒ නිසා තනි කර ඉතිහාසය කියන්නේ පචයක්. ඔය අඳුරයක් විතරයි. දින ප්‍රකා අඳුරයට කියව පුරසාරමක් විතරයි. ඒ නිසා අපි මේ අදහන හැම නීතියකින් වෙලා තියෙන්නේ ඒ කාමය තර කරගන්න, මధుර කරගන්න, බහුල කරගන්න අපි යමක් කරනද ඒක කමන්නේ කියන නීතියක් අපි ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා ඒක ඔක්කොම වස්තු කාමයට බර නීති, කාම වස්තුමයි වඩන්නේ. ඉතින් ඒ කාම වස්තු වල ජීවත් වෙන කෙනා මේ පැණි වලට කැමති ඇඹලෙයි. ඒ කාම වස්තුට කැමති මිනිස්සයයි. අතර කිසිම වෙනසක් නැහැ. කවදා හෝ මේ පැණිබොණ්ඩ ගිය ඇඹලයා මේ පැණියම වැටලා මැරිලා යන්නේ යම් ආකාරයකද? ඒ වෙලාවට මේ මధుර මීපැණිය මාරපාශයක් වෙන්නේ යම් ආකාරයකටද? ඒකම තමයි කාමයේ දිගේ ගියොත් අනිවාර්යයෙන් මේ කාමයේ ඒ පුද්ගලයා ගිල ගන්න. විනාශ කරනවා සුන්නත් දූලිකත්. එවැනි කාමයක් ඇති බැඳගෙන කියනවා කාම වස්තු සහ වස්තු කාමයේ කියලා. ඒ නිසා අපිට හිතා ගන්න පුළුවන් අපි අතර පෝසත්කම් දුප්පත්කම් වෙනස් වෙලා තියෙන වස්තුකාමේ හැටියට. මේ වස්තුකාමේ වැඩි වෙන්න වැඩි වෙන්න මනුස්සකම අඩු වෙනවා. මනුස්සකම වැඩි වෙන්න වැඩි වෙන්න වස්තුකාමේ කියන එක නිකන් කාර් එක පිටින් ගාපු පේන්ට් එකක් සායමක් වගේ තාම තුනී තට්ටුවක් විතරයි. නමුත් අපේ මනුස්සත්වය අපි කොච්චර කෙලෙසගෙන පංගුපේරු බෙදාගෙන, නිකාය බෙදාගෙන, ආගම් ಜಾති බෙදාගෙන මේ සේරම තෝතෝ වරපල කියලා කරන රණ්ඩුව සේරම මේ වස්තුකාම වලින් අපේ හිත දූෂ්‍ය වීම නිසා මේක අවුරුදු අපේ ඉපදලා අවුරුදු 6න් පටන් ගත්ත ලෙඩක් වයසට යන්න යන්න බෝ වෙන ලෙඩක්. අවුරුදු 6න් පහළ පොඩි ළමයෙකුට විව නැහැ. ඒ නිසා ඒ ළමයාගේ හිත කොහොමඩක්වත් වස්තුකාමෙන් කියලා සෙන්නේ. ඒ නිසා අපිට ඔබ හිතා ගන්න බැරි එකක් නෙවෙයි. පේන්නේ නම් දැන් මහ විශාල ගල්පරුවතයක් වාගේ ප්‍රාකාරයක් විත්‍යක් වගේ. නමුත් ඩිංගිත්තක් බලන්න පුංචි දරුවෙක් දිහා උට වස්තුකාමයේ තේරෙන්නේ නැහැ. කාම වස්තුවක් නැහැ. ඒ නිසා ඌ කාටත් පොදු දරුවෙක් කාටත් පොදු වස්තුවක්. මිනිස්සු භාවනා කරලා රහත් වුණාට පස්සේ තන්නේ පොදු වස්තුවක් බාටපත් වෙනවා පොදු දරුවෙක් බාටපත් වෙනවා ඒ කරා කළ හැක්කක් නිසායි දරුවත් යන මම කියන්නේ ඒකදී බුදුහාර මේ උපමාවක් කියනවා මහන්නේ මේ පොඩි දරුවා කෙලස් නැහැ කාම වස්තු නැහැ වස්තු කාම නැහැ නමුත් ඌට රහතන් වහන්සේ කියන්නේ නැත්තේ ඇයි ඌ ඒක දන්නේ නැහැ ඌ ඒක දන්නේ නැහැ ඒ නිසා ඌට ඒක කිසි ආනිසංශයක් නැහැ දැන් අපි හොඳටම කරවටක් අක්කවලේ බහගෙන ඉන්නේ ඒ නිසා දන්නව කොච්චරක් කක්කද කියලා. දැන් මේක හේදුවාට පස්සේ ඒ කක්කවලේ ඉඳලා හේදපු නිසා මේකට රහතන් වහන්සේ කියලා කියන ඌ දන්නව කාපු රාත්තල් ගන්න. එච්චරයි මේ බදී මේ භාවනා මාර්ගයෙන් ප්‍රතිපදාවක අපිට ලැබෙන දේ. නැත්නම් අපි පටන් ගන්න තැන කොහොන රාත්තල ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් තමයි එන්න එන්න එන්න මේ ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න කක්කා වැඩි වෙලා යන නිසා ඒ ලාභ සත්කාර වල තියෙන කාම වස්තු ගතිය සහ වස්තු කාමයේ දිහා බලලා ඒක උදේ පාන්දර බිමට දාන කුණු කෙල පිටක් වගේ තුක් ගාලා විසි කරන්න පුළුවන්. බයිරෙන් නෙවෙයි තරහෙන් නෙවෙයි. මේක මේ පිටින් ගෑවිච්ච ආගන්තුක දෙයක් මේක මල වාතයක් මේක මල කැඹිරිල්ලක් මේක හොරියක් මේක ලෙඩක් මේක අයින් කරාට කර්මානුරූප ඒක එනවා අපෞසරයක් අපි අයින් කරුවා කියලා ඒක යන්නේ නැහැ ඒකයි ඒකේ ස්වභාවය අපි ඕක බදාගෙන ඒකත් එක්කම බුදියන්න ඕන ගමන් නැහැ ආන්නේ කතා හරිනවට කියනවා කී කියතාවයි අබිනිෂ්ක්‍මණය කියලා නෙක්ඛම සංකල්පය කියලා කියනවා නිසා කාම සංකල්ප සහ නෙක්ඛම් සංකල්ප කියන එක තේරුම් කර දෙන්නයි මම මේ නිදර්ශන ගෙනාවේ. ඒ නිසා ඒක එච්චර විස්තර කරන්න ඕන කමක් නැහැ මේ පිළිසෙට. නමුත් මේ බණ උඟ දෙනේ කහන හින්දා කාටත් වගේ තේරෙන්නයි මම මේ ටිකක් කිව්වේ. ඒ නිසා ඕනම කෙනෙකුට ඒ කාමයෙන් මම වෙන් වුණොත් මට කාමේ නැති වෙනවා කියලා හිතන්නේ කාම දාසයෝ කාම රාජිනීගේ බැලයෝ. නමුත් කාමයට බෑ අපි නැතුව ජීවත් වෙන නිසා ඒගොල්ලෝ අපි පිටිපස්සෙන් එනවා කර්මානුකූපව. කොහේ ගියත් ඒ ලැබෙන්න ඕනේ සැප සම්පත් ටික ලැබෙනවා. දුකත් ලැබෙනවා. ඒසයක පිරේ පිටේ ගැට ගහන ඇතින ඉබ්බෙක් වාගේ. පිටේ බැඳගෙන යන ගොළු බෙල්ලෙක් වාගේ මේක කර තියාගෙන මේ යන්න ඕන කමක් නැහැ. ඒ නිසා බුදුදහම කියනවා ඔක පුළුවන් නම් අතහැරලා බලපන්. අතහැරියත් ලෙන්නින්න ඕන සැප ලැබෙනවා. සිද්ධාර්ථ කුමාරයා අතහැරී ගීගේනේ රජ සැපනේ. ඉතින් අතහැරලා ගියාට පස්සේ කියලා මොන ප්‍රශ්නයක් උනේ නැහැ. ඔය රාජරාජා මාත්‍යරු කොච්චර දුසලකෝ Tamanට ඕන ඇට්ටිරි ගහක් ඇතුළේ ගිහිලිවල කොළ ටිකක් උඩ සිවුර එලලා සනීපට විවේකයටත් පුදිය ගත්තා. ඒක ඒක කලින් ලිය උපතක්. ඔයගොල්ලෝ දකලන්න දෙයක් ඇත්තේ නැහැ. ඒක වෙලාවට ඒ දේවල් හම්බ වෙනවා. අපි තියෙන තකතිරකමට අර ඔටුව කූඩාරම් පිටි වෙනගෙන යනවා වගේ. ඉබ්බා කට්ට අරගෙන යනවා වගේ. කොළු බෙල්ල කට්ට අරන් යනවා වගේ. මේක නිතරම මේ මගේ දේ කියාගෙන ලේබල් ගාගෙන ඔපුතිරා පුතිය ලියාගෙන බැඳගෙන පොඩි බැඳගෙන දඟලන එක තමයි. ඒකට තමයි මොඩකම කියලා කියන්නේ. නමුත් මේ මෝඩකම මේ මට්ටමින් දැනගෙන අපි කාම වස්තු අතහැරියයි කියලා කියමු. වස්තුකාම අතහැරියයි කියලා. ඒ කියන්නේ ගිහිගේ අතහැරියයි කියලා తాවකාලිකව <clears throat> දවස් කීපයකට හෝ මාස කීපයකට හෝ සාපසමනීරෝ හෝ උපසම්පදා වෙලා හෝ පැවිදි වෙලා හෝ ඒ අතහැරියාට ක්ලේශකාමී හඳුලක්වත් අඩු වෙනවා. වස්තුකාමයේ අතහැරියට ක්ලේශකාමයේ වඳුලක්වත් අතහැරෙන්නේ අපි අනේ යන තැනේ වස්තු වල තියෙන බැඳීම ගොජදම දම වැඩෙනවා. ගෙදර ඉන්නවට වඩා ගෙදර තියෙන සැප සම්පත්තිය වලට මේ වගේ තැනට ආවට පස්සේ ඉන්න අඩේ. ගෙදර හිටියනම් මේ වෙලාවට උණු වතුර තියෙනවා, මේ වෙලාවට ඇල් වතුර තියෙනවා, මේකට අරක තියෙනවා, මේක තියෙනවා කියලා මේ ලැබෙන වස්තුවේ නෙවෙයි ජීවත් වෙන්නේ අර දාලා ආපු දෙය. ඒකට කියනවා හිතේ තියෙන මේ වදේට කියනවා ක්ලේශකාම කියලා. ඒක දන්නේ తాවකාලික හෝ ගිහි ගිය අතහැරපු මනුස්සයා විතරයි. ඒක නිසා වස්තුකාමයේ අතහැරපු මනුස්සයාට ලැබෙන දඬුවමක් වගේ තමයි ක්ලේශකාමය. ඒ නිසා ගිහි ගිය අතහැරපු අයට වෙනදාට අයට වැඩි ටිකක් දුක වැඩි වෙනවා. අපි නම් හිතන්නේ ගිහි ගිය අතහැරපු දුක අඩු වෙනා කියලා ඒක උගව දෙනෙක් මාත්‍ත්‍ීතව පැවිදි වෙන්න ඉස්සෙල්ලා පැවිදි වුණාට පස්සේ නිකන් නිවන් දැක්කා වගේ හිතී කිය. නෑ විය ගහක් කරේ තිබ්බා වගේ තමයි. ඌට අයින් කරපු වස්තු එක පැත්තෙන් කරදර කරනවා. ඒක පිළිබඳ තියෙන ආසාව උදේ හවස හැම වෙලාවෙම හිත gedera. හිත ගිහි ගතිය තියෙනවා. ඉතින් එතකොට මේ මනසට තේරෙනවා මේ මතු පිට තියෙන විශාල කුණු කන්දල අයින් කරපුවම යට තියෙන මොකද්ද දෙයක් ඉල්පෙන්න පටන් ගන්නවා. ඒ ඉල්පෙන දේ ගෙදර ඉන්නකොට තිබුණේ නැහැ. මොකද ගෙදර ඉන්න තියෙන කාම වස්තුවනේ. ඒකත් එක්ක ගත කරලා ඉතින් වස්තුකාමයේ කියන එක තේරෙන නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මරණ චිත්තක්ෂණයදී උඹට මේව අතාරින්න වෙලා ක්ලේශකාමයේ ආවොත් මරණ වෙහෙතදී අනිවාර්යයෙන්ම ඔළුව පල්ලර තියලා කඳ උඩට තියලා හෙල හෙල පැල්ලෙන් ඇදගෙන වැටෙනවා වගේ අපායට වැටෙනවා මොකද ක්ලේශකාමයේ බරපතලකම ඔබට තේරෙන්නේ නැහැ අයියාති තියෙන වෙලාවේ වස්තුකාමයේ අයින් කරලා ක්ලේශකාමයේ බැට දෙන හැටි වද දෙන හැටි පහර දෙන හැටි දැක්කේ නැති නිසා ඒක නිසා සැප සම්පත් වල ජීවත් වෙන මිනිසුන්ට ඊර්ෂ්‍යා කරන්න යන්න එපා ඒ මිනිසුගේ ජීවිතේ මිනිසුන්ට කාරණාවක් තියෙන නිසා අපි ඒක තේරුම් අරගෙන ඒක අයින් කරුවට පස්සේ අපිට පේනවා දැන් කැයි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ අර gedara තිබුණ සැප සම්පත් කල්පනා වෙනකොට කොතෙන්ද ගියත් කිසිම සැපක් නැහැ ක්ලේශකාමයේ වර්ධනය මේ ක්ලේශකාමයට උත්තර මේ කිසිම ලෞකික විද්‍යාවක නැහැ මොනම දේ පෙරක දෝරයකට කියලා අහන්න බෑ උපදේශකයෙකුට අහන්න බෑන සයිකියාට්‍රික් කෙනෙකුට අහන්න බෑන වෛද්‍යවරයෙක්ගෙන් අහන්න බෑන මොකාටවත් නැහැ මොකද උන් ඔක්කොම ඉන්නේ තාම අත්සුකාමයේ උන් ඒක හිතලවත් නැහැ කෙලෙස කාමයේ පැත්තට වස්තු කාමයේ අතහරින්නවත් බෑ මොකද උන්ගේ මූල ධර්ම සේරම බිඳ වැටෙනවා ඒතර. ඉතින් යම් කිසි කෙනෙක් වස්තු කාමයේ අතහැරලා ක්ලේශ කාමයේ බරපතලකම දැක්කට පස්සේ මේ මිනිස්සයා තිරිසෙකට විඳින්න බැරි මරණයේදී අත්දකින්න පුළුවන් ඒ දුක් ටික පරිේශන මට්ටමකින් ප්‍රයෝගශීලීව තනිව කල්පනා කරනවා මම හම්බ කරපු වැඩි වෙන ප්‍රමාණයට දුක වෙනවා. වැඩියෙන් හම්බ කරලා තිබ්බනම් ගීගේ ඇතෑරියට පස්සේ වැඩියෙන් දුක. අඩුවෙන් හම්බ කරපේකට තුන චකේ කීයක් හරි හම්බ කරගාව නම් හොඳයි කියලා ඒෙන් තැවෙනවා. ඒ නිසා මොනම යකාටවත් හම්බෙන්න දුකේ හත්ත පහක අරිබුවක වෙනසක් නැහැ. හැම කෙනාටම පෝසතා එක පැත්තකට තැවෙන. දුප්පතා එක පැත්තකට තැවෙන. ඒ නිසා මේ ක්ලේශකාමයේ පැත්තෙන් බලනකොට පංච නීවරණ වශයෙන් තමයි බණ පොතේ ගැඹුරින් මේක සඳහන් කරන්නේ. ඒක තියෙන්නේ කාම ඡන්දය කියලා එකයි කියන්නේ. කාම වස්තු නෙවෙයි වස්තු කාම නෙවෙයි කාම ඡන්දය මේ ඉඳගෙන ඉන්නකොට මේ කකුල පොඩ්ඩක් හොල්ලන්න මේ ඉඳගෙන ඉන්නකොට තමයි මේ රස්නේට වැඩිය සීතල තියෙනවා හොඳයි. ඉඳගෙන ඉන්නවා මේ ගුරුවරයා හොඳ නැහැ වෙන ගුරුවරයෙක් ගාට ගියාම හොඳයි. ආනාපානය කරනවා වෙනකොට පිම්බීම හැකිලිම කරනවා හොඳයි. ඉඳ ඉඳගෙන ඉන්නවා වෙනකොට සක්මන් කරන්න හොඳයි කියලා මේ කාමය කියලා කියන්නේ අරමුණු මාරු කිරීම කියලා හිතාගන්න. එකම අරමුණක ඉන්න බැරිකම කාමචන්ද. ඒ නිසා අපි කාමච්ඡන්දේ තේරුම් ගන්න නම් කාමච්ඡන්දේ තියෙන බරපතල කරන බූවල්ලා. තේරුම් ගන්න අපි එකම අරමුණක තියලා එකම ඉරියව්වක තියලා මොනම චේතනාවක් පහළ කරගන්න ඕනේ මම ඊට පස්සේ චේතනාපූර්වකව කිසිම ඉරියව්වක් වෙනස් කරන්නේ වචන බින්දින්නේ අරමුණු මාරු කරන්නේ මාරු වෙන හරිය මාරු වෙච්චාවයි. ඇඟ දඟලන හරිය දඟලච්චාවයි. හිත දොඩමලි වෙච්ච දොඩමලි වෙච්චාවයි. මම හිතලා කරන දේවල් නෙවෙයිනේ. මේ තමයි කාමච්ඡන්දයාගේ බූවල්ලගේ අඬු. ඒ නිසා මේ එකම අරමුණට හිත දාගෙන ඉන්න යම් කිසි කෙනෙක් ගිහිල්ලා තියෙනවා නම් ඒක තිරිසන් ලෝකේ බලාපොරොත්තු වෙන්න බැරි, දිවි ලෝකේ බලාපොරොත්තු වෙන්න බැරි, බ්‍රහ්ම ලෝකේ බලාපොරොත්තු වෙන්න බැරි. මිත්‍යා දෘෂ්ටියකින් බලාපොරොත්තු වෙන්න බැරි බෞද්ධයන් අතර පමණක් තියෙන බෞද්ධයන්ගේම 99%ක්ම අමනයන් ඉන්න රටක එක චිත්තක්ෂණයක්වත් එක මනුස්සයෙක් ඒ කාර්මක ධානයෙන්ට කටයුතු කරා කියලා කියනවනම් ඒ මනුස්සයා ක්ලේශකාමියත් එක්ක යුද ප්‍රකාශ කරපු කෙනෙක් වඩපත් වෙනවා. යුද්ධ දිනලා නැහැ. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේක තමයි ශ්‍රේෂ්ඨම විනිශ්චය ජීවිතය. ඉතින් මෙතන ඉන්න ඔක්කොමලා ඒක ගැන දන්න නිසායි මම කිව්වේ මේ වෙනකොට ඒ කටයුතු ටික තාටනට ප්‍රකාශය කරලා තියෙන එක හැමදේම කරලා තියෙනවා. නමුත් පෙරදිච්ච කට්ටිය වැඩි. දිනපු කට්ටිය අඩුයි. දිනපු කෙනා දිනන විනාඩි 5කට 10කට අනික් කල හැම වෙලාවෙම හති දාගෙන පෙන හලාගෙන තේම හලාගෙන තමයි ජීවත් වෙන්නේ. මොකද ඒ තරම්ම වස්තුකාමයේ නෙමෙයි මෙතන බරපතලම හානිය කරන ක්ලේශකාම. නිසා ඒ ක්ලේශකාමයේ එන වෙලාවේදී ඒ ක්ලේශකාමයේ කියලා කියන්නේ විවිධ අරමුණු මාර්ග කිරීම, ඉරියව් මාර්ග කිරීම කියලා හිතාගෙන මට බුදුරජාණන්සේකට ප්‍රතිඋත්තරයක් වශයෙන් ප්‍රතිනිධියක් වශයෙන් උත්තරයක් වශයෙන් දීලා තියෙන පුල්ලුවන් තරම් දවසම නෙවෙයි භාවනා වල පත්තරින්න ඔක්කොටම නෙවෙයි උඹට පුළුවන් නම් එක චිත්තක්ෂණයක් හරි දන්න එක අරමුණක හිත තියාගෙන විවිධත්වයේ හොයන විචිත්‍රකාමයේ හොයන හිතට අභියෝගයක් දීම එක අරමුණක හිත පවත්වන්න උත්සාහ කරනවා කාටවත් බෑ ඒක පිළිබඳව කාටවත් බෝනස් හම්බ වෙන්නේ කරන හැම කෙනාම පරාදයි ඕනම කෙනෙක් පරාදයි ඒක පිළිබඳව දැන් සර්වචන් වහන්සේ ගීගය තැහැලා ගිහිලත් මේක උත්සාහ ගන්න පරාදයි අවුරුදු 6ක් අවුරුදු 6ක් දුෂ්කරවත පිරුවා මේ ඒක අරමුණක හිත තියාගන්න බැරිකම නිසා. ඉතින් ඒ නිසා ඒක උත්සාහ කරනකොට තේරෙනවා මේකට බැරිකම ලැබෙන්නේ අපි මෙතෙක් හම්බ කරපු දේ වැඩි නම් බැරිකම වැඩි. මම අයියා කියලා හිතාගෙන කියනනම් බැරිකම වැඩි. අපි ලොකු chance කිවි කුමර කුමරි සැපසහිතව හැදිච්ච සුකුමාර ශරීරය ඇතියත්තන්න බෑ. බාලදක්ෂෙක් වගේ හැදිච්ච එන දෙයට මූණ දෙන්නයි ඔට්ටු වෙලා තියෙන කෙනාට මේකේ සෝපාගලට එච්චර ගාණක් සුපබුද්ධ කුටිලාට එච්චර ප්‍රශ්නයක් නෑ. කොහොම බිම ඉන්න මිනිස්සුනේ. ඒ මාසෙට කියදාකි ඉතින් ඒ කාර්මණක හිටියත් ධාරමණ හිටියත් ඉතින් අපිට හම්බෙලා තිබුණේ ඔච්චරම තමයි. ඌට ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ਸਰවඥාච මතක තියාගන්න රජ කුලයේ ඉපදිලා රජ කුමරෙක්ව යුවරජ කෙනෙක්ව ඉඳගෙනයි මේ රෙකමෙන්ඩේෂන් එක අපට දෙන්නේ. මම මේ රාජකීය අතහැරියේ වෙන මොනවාකටත් නෙමෙයි එතන කරන්න බෑ මේ වැඩේ. ඒකයි මම මේ කහට සිවුර පොරවගත්තේ. ඒකයි හිසබුව ගහගත්තේ. ඒකයි පාත්‍රණ හිඟාගෙන කන්නේ. ඒක සීයන් ඒක චරං ඒකේදුවක් තමයි. ඉතින් මේ මන මේ මේ දේ කරන මනුස්සයර වැන්දට පවු නැහැ. මොකද ඒ තරම් අභීත සටනක් කරන්න මේ අං දෙක තනියඟ කරගන්න. ඉතින් ඒක නිසා මේ විවේකය ඒකචර භාවය කියලා කියන්නේ භෞතික වශයෙන් ලෝකයෙන් වෙන් වෙලා ඒකාසනං ඒකසෙය ඒක ඒකසෙය ඒකචරං කියන එකම නෙවෙයි. මොකද එහෙම වෙච්ච උඟ දෙනකොට ඔය කියන විවේකය ලැබිලා නැහැ. අද ගිය උඟ දෙනෙක් හිතා ඉන්නවා මේ පැවිද්ද ඔක්කොම ගිහි ගිය අතහැරලා ඉන්නේ. පැවිද්ද ඔක්කොම අබිනිෂ්ක්‍මණය කරලා ඉන්නේ කියලා. පැවිද්ද ඔක්කොම නිස්සරණයටපත් වෙලා කියලා. පැවිද්ද කියන්නේ ගිහියන්ට වැඩිය බදාගත්ත જાතියක්. ගිහිල්ලා ඒගොල්ලෝ ගහන උඩුකුරුඤ්ඤන් කනපින්දන් අපි පැවිද්ද වශයෙන් දාන්නේ. ඒ නිසා ඒගොල්ලන්ගේ හිත ඕගොල්ලන්ගේ තරමවත් හදන්න බෑ. සමහර විටක එහෙම කිව්වල සමා වෙන්න ඕනේ. ඒ පැවිද්දෙක් වශයෙන් මේ කියන්න වෙච්ච එක නිසා මේ පැවිද්දේ නෑ ඉතර දෙයක්. හැබැයි දක්ෂව පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ඒක විවිධකේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒක පැවිදි වුණාට වැඩිය ටිකක් අමාරුයි. විවිධකේ ලබා ගන්නවා කියන එක ඒකට ඉතින් කැමැති මනසක් තියෙන්න eBay. පැවිදි වුණාට අර තිබුණට වැඩිය ගෝසා කරන ලාභ සත්කාර පිටිපස්සේ යන ওই තියෙන පැවිදි ජීවිතයත් එක්ක බලනකොට ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ ගිහි අර තියන්නේ ගිහි ගෙදර පැවිද්දට මහා ගෙදරක් හම්බ වෙයි. ගිහි ගෙදරක් නෙවෙයි විශාල ගෙදරක් හම්බ වෙනවා. ඔක්කොම ඉතුකන් ටික ඉෂ්ට කරලා ඉවෙනකොට ආම්දුරන්න මැරෙන්නවත් වෙලාවක් නැහැ. අපිට මේ විදිහට මේ කැලේට වෙච්ච නිසා යම් ප්‍රමාණයක ඊට පාඩුවක් තියෙනවා පොඩ්ඩක් කියලා බලන්න කාර්යබහුල පන්සලක හාමුදුරු කෙනෙකුට අදින්ට වෙලා තියෙන බාර. හොඳටම මේ හාමුදුරු දන්න මේක නෙමෙයි පැවිද්ද කියලා හොඳටම දන්නවා ගිහියත් මේක නෙමෙයි කල යුත්තේ කියලා. නමුත් සංස්කෘතික වශයෙන් බැඳිලා ආගම් වශයෙන් බැඳිලා ඇදපන් වෛරෝ බරභාගේ කිසිම කෙලවරක් පේන්නේ නැති ඇදිලක් අදිනවා. ඉතින් ඒ නිසා හිතන්න එපා මේ කායි විවික ලබා ගත්තට පස්සේ හරි කියලා. මොකද කායි විවික ලැබුණාට පස්සේ ඒ කාර්මණක හිත පවත් ගන්න පුළුවන් නම්. ඒක නම් ඕන කෙනෙකුට චිත්තක්ෂණයකට පුළුවන්. මේ වගේ පිටසකට නැත්තම් පිස්සන් කොටුවේ. ඒක තිමේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ලැබපු එක චිත්තක්ෂණයකට එක දෙකකට තුනකට හතරකට යන්න අපේ ප්‍රයෝග ඥාන තියෙනවා කියන්නේ. ආශ්‍රව ප්‍රසාදේ තියාගත්ත හිත මම මේ වාඩිලා ඉන්නවා කියලා ඉඳගෙන ඉන්න ඉරියව්වේ තියාගත්ත හිත සක්මන් කරනකොට මේ මේ උදේකලාවම එහාට මෙහාට නිකන් හක්කලම් කරන හිත නැත්නම් බත් කනකොට තනි කර බත් කනවා පමණයි කියන හිත නානකොට නානවා පමණයි කියන මේ හිත කරන ක්‍රියාවත් එක්ක තියෙන හිත වැසීලි කරනකොට ඒ තියෙන හිත කැසීලි කරනකොට තියෙන හිත ඒකත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් ඒකේ ඒ දිගට පවතින ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න Java කරනවා. ඒකට අපි කියනවා සමත අනුග්‍රහිතය කියලා. සමතය කියලා කියන්නේ ගත්ත අරමුණේ එක දිගට පවත්තන්න ඒකට කියනවා චිත්ත විවේකය කියන්නේ. හරි ඉස්සලා කියපු විදිහට අමුදරුවන්ගෙන් වෙන් වෙලා, දුවදරුවන්ගෙන් වෙන් වෙලා, හරකබාණින් වෙන් වෙලා, පතරම් මිනිමතුලින් වෙන් වෙලා, ගෙවල් දොරවල් කඩ ඉඩ කඩන් වලින් වෙන් වෙලා වීමට කියනවා කාය විවේකය. ඊට පස්සේ මේ කාය විවේකයෙන් ආට පස්සේ එන මේ කෙලෙස් කාම බැටදීමේ අභියෝග කරලා ඒක පරියන්කයට ගිහිල්ලා ඉඳගෙන හෝ සක්මනේ හෝ එකම අරමුණේ හිත පවත්තන්ට යනකොට එන චිත්තක්ෂණ ගන්න වැඩි වෙනවනම් වර්තමාන මොහොතේ ඒ ඒ தත්තර කියන චිත්ත විවේකය කියලා ඒක මිනිස්සුන්ට විතරයි පුළුවන්. ඒක මොන්නම වෙන සතෙකුටවත් බෑ. ඒකයි මේ ආධ්‍යාත්මික ජීවිතේ භාවනාව කියලාද ලෝකේ හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඒ විදිහට ගත කරන්නේ කාම වස්තුයෙන් වෙන් වෙන්න නෙවෙයි ක්ලේශ කාමයෙන් වෙන් වෙන්නයි. ඒක තමයි ක්ලේශ කාම කියන්නේ. ඒක තමයි නීවරණ කියන්නේ. ඒක තමයි පරිඋත්ථාන කෙලෙස් කියලා කියන්නේ. ඉතින් පරිඋත්තාන කියලා සිවරුණාට නිවන් දකින්න. එතකොට සර්වඥාන්සේ පහළ වෙන්න ඉස්සලත් ආශිත වගේ තාපසවරු ඒක ලැබලා තිබුණා. නම් කියන්න පුළුවන් තරම් කීප දෙනා ඒ දවස්වල ලෝකේ හිටියේ. දැන් ගොඩක් ඉන්නවා. දැන් ගියොත් ඉන්නවා, පැවිද්දොත් ඉන්නවා. කොයි රටෙත් වගේ ඉන්නවා භාවනා කරන. ඉතින් ඒ කෙලේශකාම අයින් කරාට පස්සේ මනසට එන දැන් කක්ක හොදලා ගොඩේ වලෙන් ගොඩ වුණා වගේ. කක්ක වලෙන් ගොඩ වුණා. වස්තුකාමෙන් විතර නෙවෙයි ක්ලේශකාමෙන් වෙන් වුණා කියලා. නමුත් ඊට පස්සේ අසුකාමයෙන් වෙලා ක්ලේශ කාමයෙන් වෙලා ඒ කෙනාගේ මේ ලබාගත් මේ පිරිසුදු චිත්තක්ෂණය කියන්නේ නිර්මල චිත්තක්ෂණය කියලා කියනවා. නික්ලේශී චිත්තක්ෂණය කියලා කියනවා. අන්නේ නිර්මල නික්ලේශී චිත්තක්ෂණය ලබාගත්තයි කියලා ආඩම්බර නොවි සිටීම. අනික් කට්ටිය ලබාගත්තේ නැහැ කියලා පහත් නොකර සිටීම. තාම ක්ලේශකාම වස්තුකාමේ ඉන්න තමන්ගේ නෑදෑයින් යාළු මිත්‍රන් දිහා බලලා ඒගොල්ලෝ නරසත්තු නිරිසත්තු විදියට බලන්නේ නැතුව ඔතන ඉන්න ඕනම කෙනෙකුට මං අද ඉන්න තත්ත්වයට එන්න පුළුවන් ඒ නිසා මේ මිනිස්සුත් සමාන ප්‍රභාවයක ඉන්නේ සමාන පිනක ඉන්නේ භව සම්පත්තියක ඉන්නේ ඒගොල්ලෝ එකට උත්සාහ කරන නිසා ඒගොල්ලන්ට බෑ මමත් උත්සාහ කළා බැරි වුණා නමුත් සමානට මට පුළුවන් වුණා ඒ නිසා එයයි මායි අතර කිසිම වෙනසක් නැහැ මනුස්සකමේ ඒ නිසා මේ ලබාගත් සැප වස්තුකාම දුරු කිරීම, ක්ලේශකාම දුරු කිරීම විසී ආඩම්බර නොවි සිටීම කරන්න බැරි තරම් සියුම්. ඕම සූක්ෂමයි. ඒක තමයි සරුවචනාංශේ විපස්සනාව කියලා සමතට පස්සේ ඉගැන්වුවේ සියලු ගුණ බවල ඒ වවාගත් සියලු ගුණ විශේෂයි ආඩම්බර නොවි. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා කොහොමද ලෝකේ ගත කරේ? පස්සේ බුදුරජාණන් වහන්සේලා කොහොමද ලෝක ගත කරේ? රහතන් වහන්සේලා කොහොමද ගත කරේ? උන්වහන්සේ කෙලස් තියෙන මිනිස්සුත් එක්ක හොඳට සීලා පැහැිලා වැඩ කර ආදර්ශයක් තියලා මේ කෙලස් තිබුණට ගා ගන්න නැතුව ඉන්න පුළුවන්. නෙළුම් පැතකට ඇවිත් වතුර කඳුල වගේ ගා ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒක තමයි ශිල්පේ. ඒකයි අපි මේ පුරුදු කරන්නේ. ඒක ඉතින් ওই කෙලස් වස්තුකාමයේ තියෙන කෙනාට අමාරුයි. ක්ලේශකාම තියෙන කෙනාට අමාරුයි. යම් වෙලාවක වස්තුකාම ක්ලේශකාම නැතුව ලෝකේ දිහා බලලා ඒකේ නොගැලී ඒ නොගැටි නොතවරි ගත කරන්න පුළුවන් ඒ ශ්‍රේෂ්ඨ தත්ත්වය තමයි ਸਰවචනාසේ ආර්ය தත්ත්වය කියලා සඳහන් කරේ කෙලෙස් වල තිබුණාට කෙලෙස් කාගන්නේ. ඉතින් ඒකේ ශිල්ප තේරවාද පොතේ විතර මොනම තැනකවත් නැහැ. තේරවාදයේ පෙන්ලා දෙනවා ලස්සන කාමවස්තු අධ්‍යා බලලා මිනිස්සු ඔක්කොම රැවටෙන කාමවස්තු අධ්‍යා බලලා ඒකෙන් කොච්චර මාර පාශයක් වෙනවද කෙලෙස් උපදිනවද කියලා බලලා මේක නොදැක නොදැන බැලුවොත් කෙලෙස් උපදිනවා. දැක දැනගෙන බැලුවොත් මේක මාර පාශයක් විතරයි කියලා දැනගන්න පුළුවන් කවතිය එතනදීම අරසාව වෙන්න ඕනේ බුදුන්ගෙන් තොරව ධර්මයෙන් තොරව සංඝයාගෙන් තොරව. අනේ ඒකට මේ මනුස්සයර කියනවා විමුක්තිය ලැබලා තියෙන්නේ, නිදහස ලැබලා තියෙන්නේ. එතෙන් දෙනකම් බුද්ධ ධම්ම සංඝ අපි පාවිච්චි කරනවා. පාවිච්චි කරලා මේ කාමාචිත්‍රා මధుරා මනෝරමා කියන එක දැනගෙන මේකෙන් තමයි මම මෙතෙක් කල්පයින්දී කඹරව්වේ. දැන් මට හම්බෙලා දෙන්නේ මේ මధుර මනෝරම වූ කාමයක්. මේකට බැඳුනොත් අන් දෙක වෙනවා. බැඳීම හැටි වෙන හැටි දැක්කොත් කඟ වෙනෙක් වෙනවා. ඉතින් ඒවා ඒ කාමවස්තු එද්දිම ඒ කාමවස්තුන් වලින් තමන් මත් කරගන්න බව ඒ උණු උණුවේ ලේ පිට දකින්නවනම් ඒකට විපස්සනාව කියලා කියනවා. ඒක නිසා සරුවචනාංශේ අර ගීගේ අතහැරලා නැති මිනිසුන්ට බණින තමයි කාමයේ ඇලි ගලි වාසය කරන මිනිසුන්ට බැනලා අපි නම් ගීගේ අතහැරලා ඉන්නේ කියලා නිකන් නිවන් දකලා නැතුව නිකන් අර තමන් ගීගියතහර පමණින් අනුන්ට දොස් කියන සිල් රැක පමණින් අනුන්ට දොස් කියන සමාධියක් ලැබ පමණින් අනුන්ට දොස් කියන අය ඉඟිකරනද බුදුජාන සංගල් තිබුණා නැති කාම යಾನි චිත්‍රානි ලෝකේ මහණි කාමයේ කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන විචිත්තත්වයට නෙවෙයි කියලා කියනවා. ලෝකේ විචිත්තත්වයේ ඔබ නිවන් දක්කක් තියෙනවා ඒක තියෙනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමයේ වල තියෙන බැඳීමයි ඒවට තියෙන සංකල්පමේ බැඳීම තමයි උඹට තියෙන වදේ. උඹට තියෙන ක්ලේශය. උඹට තියෙන වගකීම අපිට තියෙන යුතුයකම ඒ නිසා නැති කාමා යහන චිත්‍රාණි ලෝකේ ලෝකේ කාමේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ තියෙන දේවල් වලින් සමහරක් ඔබ අල්ලා බදාගන්නේ උඹේම තියෙන තෝරන ගතියට ඒකේ කාමවස්තු වලින් එන එක නෙවෙයි උඹේ ගතිය ඒ නිසා සංකප්ප රාගෝ පුරුසත් කාමෝ තිත්තේව චිත්‍රාණි තතේව ලෝකේ ඒ ලෝකයේ විචිත්තත්වය එහෙම තිබියව පාදින ඇඩ්වර්ටයිස්මන්ට් වලින් හෙලිවල ගෑනින්ට රිදි ගන්නන්න යන්න එපා. ඒක අපිට ඕනේ නැහැ. ඒ ගෑනු එතන හිතන ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම එහා පැත්තේ තියෙන බුදු පිළිමයක් පාරායිනේ තියලා. ඒක අයින් කරන්න ඕන නමකුත් නැහැ. තිත්තේව චිත්තානේ තතේව ලෝකේ අතෙත් දීරෝ විනේති ඡන්දා. බොම්බේ කාමච්ඡන්දේ පරිසම් කරනවා. බොම්බේ කාමච්ඡන්දේ බියලවල හරපා. ඊට පස්සේ ඒ කාමයේ දනවන කාම වස්තුවක් තිබුණත් බුදු පිළිමයක් තිබ්බත් උඹට ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මොකද උඹේ හිතේ කාමයේ කාමචන්ද වේලිලා නම් ඒ වගේ උඹ තවදුරටත් බෝ කුප්පන්න බෑ. ඒක කවදාක හිතන්න බෑ. තාම කාම වස්තු වල ඇලි ගලි වාසය කරන මනුස්සයෙක්. තාම කාම වස්තුකාමී ඇලි ගලි මනුස්සයරත් හිතෙන්නේම මේ පාරයිලේ ඉන්න මේ හෙළුවෙලි ගෑනු නිසා තමයි අපිට කාමේ බේර ගන්න බැරි කියලා අපි ඒගොල්ලන්ට තාර ගන්න හදනවා. සભ્યත්වයේ පිළිබඳ කතා කරන්න හදනවා. දන්නේ නැහැ Tamange හිතේ තියෙන මේ කෙලෙස් බරිත ගතිය. කෙලෙස් තෙතමනට තමයි මේ සියල්ල අදගන්නේ. ඒ නිසා අපි කවදා හරි තිබ්බොත් එimhe පුළුවන් නම් ඒ රූපේ එහෙම තියෙද්දිම Tamange හිතේ වට මනාපමනාප පහළ නොවෙන තැනට යන්න. යාරීර ගහක් ගලක් වගේ යන්න පුළුවන් බව නිසා බුදුහාමුදුරුවෝ බණ කියන්නේ. ඒකට තමයි බුදුහාමුදුරුවෝ ප්‍රතිපදාව පෙන්ලා දීලා තියෙන්නේ. ඒක තමයි බුදුරජාණන් ටිකෙන් ටික කාමයේ ගෙවන්නට වෙන ඉස්සලා කාම වස්තු අයින් කරන්න. අර ක්ලේශ කාම අයින් කරන්න. ඊට පස්සේ හිතට කියන්න ඕකේ තාම නිදිගත් ගතියක් තියෙනවා. වස්තුවක් මතුවෙන කුප්පන ගතියක්. අනුසේ වෙලා තියෙනවා. ඒ නිසා ඒවා කුප්පන්න කුප්පන්න දෙදී දෙමින් ඒවා කුපිතව කාය කායම කරන්නේ නැතුව වචී කර්ම කරන්නේ නැතුව මනෝ කර්ම කරන්නේ නැතුව මේ කිපෙන ගතියට කෙලස් කියලා කියනවන්නේ කෙලස් දැක දැක ක්ෂය කරනවා නම් ආශ්‍රවයන් ක්ෂය කරනවා නම් ඒකට ආශ්‍රක්ෂය කර ඥානය කියලා කියනවා. ඒ නිසා කෙලෙස් දුර වෙන හැම වෙලාවෙම පීරි ගෑම සිද්ධ වෙනවා. දැනීමක් තියෙනවා. රිදීමක් සිද්ධ වෙනවා. ඉද්දෙන ගතියක් සිද්ධ වෙනවා. ඒ ඉද්දෙන ගතිය ගෙවෙන්න වෙන්න වෙන්න වෙන්න මේ හිතේ කෙලෙස් වලින් පෑරෙන ගතිය අඩු වෙලා හිතේ ප්‍රතිශක්තියක් වැඩෙන ගතියක් තියෙනවා. කෙලෙෂේ ඇවිල්ලා තම කුප්පැවුවට Taman එකෙන් ක්‍රියාවක් කරලා නැහැ, වචනයක් කතා කරලා නැහැ, හිතනරක් කරගෙන නැහැ. නිසා කෙලෙෂේ ඇවිල්ලා තමම නටවැව්වට කුප්පවුවට ඉද්දෙව්වට ඒ අනුව කය ක්‍රියාත්මක කරලා නැහැ චේතනාපූර්වක. ඒ අනුව වචන ක්‍රියාත්මක කරලා නැහැ චේතනාපූර්වක. ඒ අනුව හිතලා නැහැ චේතනාපූර්වක. පේනවා මම දැන් ඉන්නේ අනුතරදායක තැනක උගුලක මම මේක දිහා බලලා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වශයෙන් අරස වෙනවනේ යම් කිසි කෙනෙක්. ඒක මේ ජීවිතේ පුරුදු කරපෙක ඊගා ජීවිතයට යන. නිවන් දකින්න බැරි. මට ඒක හරි හයියක් වුණා මේ සූත්‍රය අඳුරලා දීපු හාමුදුරුවෝ මට කිව්වා ඔබ කවදා හෝ මේ කෙලේශයක් ඉදිරියට පත්තරාය කෙලේශයෙන් කාය කර්ම වලට අහු වෙන්නේ නැතුව වචී කර්ම වලට අහු වෙන්නේ නැතුව මනිය කර්ම වලට දන්නතෝ මේ කෙලේශය මාව වහයලා ගන්න හැදුවට මම වශී උනේ නැහැ. ඒක මගේ ගතියක් කියලා දන්නවනම් ඒ පුහුණු කරපු ගතිය මේ මරණ චිත්තක්ෂණෙතුමට උදව් කරනවා සෑම ව්‍යසනයකට උදව් කරනවා ඊගා ජීවිතයකට යනවා. අනේ කම්බ කරපු සියල්ලම මේ ජීවිතේ තියලා ඒ නිසා මේ කග්ගවිසාන සූත්‍රයේදී සරුවචනංශේ සඳහන් කරනවා සබ්බාබින් සබ්බවිදුං සුමේදා සියලුම දේ ඉක්මවන සියලු දේ විනිවිද යන ඒ පරම ප්‍රඥාව කෙනෙකුට අවශ්‍යයි කාම වස්තුවක් දගෙන මේක කාම වස්තුවක් බව දැනගන්න ඒකට රියන්නන්න යන්න එපා. ඒක දකින්න තමන්ගේ හිත කෙලෙස් ඇති වෙන හැටි. තමන්ගේ කෙලෙස් 10 නිමිල මේ වෙයිලා නැති හැටි දකින්නකොට ඒක එතනම පහළ වෙච්ච එකක් මිස මායя කරපු දෙයක්වත් කාමවස්තු කරපු දෙයක්වත් නෙවෙයි තමන්ගේ හිතේ නැහැදිච්ච කම තමන්ගේ හිතේ විනය නැති කම මේවට මුහුණ දෙල නැතිකම කියලා ඒ වෙලාවේදී ඒක කාමෙන් දෙත්ුණත් ඒ කාම තෙත්වෙච්ච හිතකින් ක්‍රියාවක් කරන්න යන්න එපා ඒකට කියනවා හික්මනවා ඒ කාමෙන් තෙත්වෙච්ච හිතෙන් වචන කතා කරන්න යන්න එපා එනිවල හික්මනවායි ඒ කය වචන දෙක හික්මනවාට කියනවා සීලය කියලා ඊට පස්සේ වහිත තෙත් වෙනවා ඒකට අභිරමණය කරන්න එපා, අභිවදනය කරන්න එපා. ඒ ගැන ආඩම්බර වෙන්නේ නැතුව මේක manussත්වයට එක්කමට හම්බෙච්ච දෙයක්. බුදුහාමුදුරුවෝ මට කියනවා මේ කාමවස්තුදියා බලලා පිට කුප්ප ගන්න නැතුව ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙනම් කිපෙනවනම් කිපෙන බව දාන්න ගතියක් තියෙනවා. ආහන් ඒ විදිහට හික්මනේක උඟක් ගැඹුරුයි. ඒකට අපි විපස්සනාව කියලා කියනවා. ඒ නිසා සබ්බේසු ධම්මේසු අනුප්පලිට්ඨං. තමන් කරායන ප්‍රියමනාප දේ හෝ අප්‍රියානම් බපදේ හෝ ධානය වේ බලන්නේ ප්‍රියමනාප වස්තුව නිසා Tamanට ඇති වෙන ප්‍රියමනාප භාවය දිහා බලන්න. අප්‍රියමනාප වස්තුව නිසා ඇති වෙන අප්‍රියමනාප භාවය දිහා බලන්න. අන්න ඒක දකින්න පුළුවන් නම් බුදුහාමුදුරන ඒක මට බෑ උඹ වෙනුවෙන් දකින්න ඒක උඹම දකින්න ඕනේ. දැකලා කලබල වෙන්නේ නැතුව මේ වස්තු අනුව නටවන නැටවිල්ල රිමෝට් කන්ට්‍රෝල් එකකින් ටෙලිවිෂන් එකක් ක්‍රියාත්මක කරනවා වගේ. මේ බොත්තම තද කරනකොට අර channel එකට යනවා. මේ බොත්තම තද කරනකොට මේ channel එකට යනවා වගේ අපි අනුන් විසින් බොත්තම් තද කරනකොට නටන රූකඩ විතරයි. ඒ බව හොඳටම දන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යය. ඒ බව හොඳටම දන්නේ <clears throat> බෞද්ධ ජාතික සමාගම්. ඒගොල්ලෝ දන්නවා අපිට කුප්පන්න කොයි බොත්තම තද කරන්න ඕනේ කියලා. ඉතින් අපි උන්න බලිනවා හරිම කතාවේ බොත්තම් තද කරනවා කියලා. නමුත් අපේ තියෙන මේ සංවේදීකම නිසා නේ මොකද බොත්තම තද කරනට හරියන්නේ. බුදුරජාණන්සේ කියනවා ඔකට ස්විච් බටන් එකක් තියෙනවා. ඕක ඕෆ් කරලා දාපන් ඉවරයි. කවුරු මොන බොත්තම තද කරත් වැඩක් නැහැ. ඉතින් ඒක තද කරන්න බෑ gedara ඉඳගෙන. ඒකට කැලේකට රින් ගන්න ඕන. ඒකට ගහක් කැඩර යන්න ඕන. ඒකට අරණ්‍යගත වෙන්න ඕන. එහෙම ඉන්න පිරිසක් ගාව ඉඳගෙන බලන්න ඕනේ බුදුහාමතුරු යෝජනා කරපු අරමුණක විචිත්‍ර කාම වස්තු කෙරේ යන්න හදන හිත මේ ආනාපානෙ තියෙන. පිම්බීම හැකිලිමේ තියෙන. ඉඳගෙන ඉන්නේ කියවෙ තියෙන. ශක්තිය තියෙන. කියලා බලනවා ලාහට ගෙම්බෙත් කරන්න වගේ වැඩ කරන්න ගියාට කොච්චර මේ හිත පණිනවද කියලා අන්න එක තියා බලනකොට වෙන හැම පැරදීමකම ධර්මයේ තියෙනවා. හරියනකොට නම් මාන්නේ ආදි කෙලස් තියෙන්න පුළුවන්. මට මේක බෑ. ඒ චේති මම මේ කරනවා කියන කාට තමයි යෝගාවචරය කියන්නේ. බැරිකම දන්නවා. ඒ චේති අරින්නේ දිගට සතත අභ්‍යාසය කරනවා. නිති. සක්කච්ඡාකාරීව කරනවා. ඒකට ඉස්සෝදානාල ඇඟ හොදලා ලෑස්ති වෙලා ගිහිල්ලා සියලු වැඩ බහ තබලා ඒකමයි කරන්නේ. සප්පාය කිරියයි කියලා එක්කුත් තියෙනවා. ඒකට අවශ්‍ය සැප කරුණු හොඳ යාළු මිත්‍රයෝ හොඳ බණ දහම් අවශ්‍ය පරිසරය දීලා සැප කරනු සරදනවා. ආයතන අට්ඨිත කිරියා කියලා අතරමඟ නැත කරන්නේ. ඔච්චර පෙරදුනත් ඉස්සිරහානියක් වෙන්නේ ආයෙත් දවසේ ආයෙත් ඒ වැඩේම කරනවා කර කර කරන ගියොත් මේ කියන කාය විවේකේ චිත්ත විවේකේ නෙවෙයි අවධානෙම තියෙන උපදි විවේකේ කියලා අන්මතු බලාපොරොත්තුවක් නැති තැනටපත් වෙනවා. දැන් අපි මෙච්චර මේ කඹරන්නේ එක්කෝ මේ අහවලට අහවල් දෙය ලබලා දෙන්න. එහෙම නැත්නම් අරයා සන්තෝෂ කරන්න. එහෙම නැත්නම් මේ බඩ විතරක් ගන්න කියලා හිතනවා. මේ අපි මෙච්චර පහින්නේ මෙච්චර කඹරන්නේ මේ බඩ විතරක් ගන්න කියලා හිතනද නැහැ. ඒක බොහොමඩක් ස්ථිරයි. අපිට මේ වෙලා තියෙන මේ ලෝකේ මම කියාගත්ත මගේ ඥාත මේ සම්බසනුවරේ මේ සහලේ නෑ යන තන තන කවදාවත් කරන්න බෑ. කවදාවත් කරපු කෙනෙකුත් ලෝකේ නෑ. ඒ නිසා මේගොල්ලන්ගේ වතාරින්න යන්න එපා. නමුත් මේ කරන්න බැරි වැඩක් නිසා මේ වර්තමානයේ හිත පවත්තන එක කරගන්න බෑ කියලා වගේ මෝඩ තීන්දුවලට එන්නේ නැතුව ඒවා తాවකාලික පොඩක් පැත්තක තියලා මේක උත්සාහ කරලා යම් දවසක අපිට පුළුවන් නම් ඒ කාය විවේක චිත්ත විවේක උපදි විවේක කියන මේ තුනටම එක චිත්තක්ෂණයක වෙන්න බලන්න ඊට පස්සේ සියලු පුරුෂ ධෛර්ය යොදවලා සියලු ඥාන යොදවලා සියලු සමීකරණ දල මේක චිත්තක්ෂණ දෙකක් කරන්න තුනක් කරන්න හතරක් කරන්න සියලු ලෝක ධර්මයන් ක්‍රියාත්මක කරන Javaයේ හැම දෙම හැබැයි හොඳ හැබැයි ටිකත් ඒක Java කැවෙනවා. නරක හැබැයි ටිකත් ඒක Java කැවෙනවා. ඒ නිසා මතක තියාගන්න මෙනෙහි නොකරන භාවනා නොකරන හැම වෙලාවෙම අපි නරක Javaයකට Java කවමින් ඉන්නේ. හැම වෙලාවෙම කෙලෙස් රැසෙනවා. එක චිත්තක්ෂණයක හරි සතෙන් ඉන්නවනම් ඒ වෙලාවේ බෞත් නැහැ පින්ුත් නැති නිසා කෙලෙස් රැස්වීම අඩුවීමේ ආනිසංශ තියෙනවා. අනික හැම වෙලාවෙම හිත නිතරම මනාපමනාප දෙකේ ගැලිලා අනික් මිනිස්සු තඹාගෙන තල්ලු කරන ඉදිරියට යන්න හදනවයි කියලා කියන්නේ කෙලෙස් වල ලොකු කුට්ටිය කඩා ගන්න උත්සාහ කරනවා. හැම හැකියාවකින්ම කරන්නේ ලොකු කෙලෙස් කුට්ටියක් කඩා ගන්න. ඒ යතු බලනකොට යමක් නොකර සිටීමත් ලොකුම කුසලයක්. මේක බුදුහාම කිව්වේ සබ්බ පාපස්ස අකරණ. සීළු පවෙන් වැළකීම සීළු බුදුරයන් වහන්සේලාගේ උගන්වීම. අපි දැන් වෙලා තියෙන්නේ කුසලසෝප සම්පදා ඉස්සරහින් තියලා තියෙනවා. කවුදෝ කියලා දෙවි මේ කුසල් කිරීමක යෙදිලා යායට රැල්ලට වැටිලා රැල්ලට අහුවෙලා ඉතින් මේ පිංකම් කරන්න ගිහිල්ලා වෙලා අර අන්දිකාවට පස්සේ ඒකට කියනවා ගොංකම් කියලා. පිංකම් කරන්න ගිහිල්ලා අන්දිකේ. උදාහරණ කියනවා ඔය දෙක නොකර හිටපුවා කංග වේනා වගේ උඹේ විවිකේ හම්බ වෙනවා. ඒක ඉති බලපන් පුළුවන් තරම් මේ එක ලක්මමලුවේ ටිකක් ඇවිදින්න බලපන්. එක මේ ඉරියව්වේ ඉන්න බලපන්. එකම අරමුණේ ඉන්න බලපන්. හිත කොච්චර පැංගිරි වීසි වෙනවද බෑ කියනද නෑ කියනද මොකද? කාමේ නැති නිසා. ඉතින් ඔබ කාම නැති නිසා ඇති වෙන විහෙත දැන්නම දකින්නවා. ආනේක ධර්මයක් විදියට සරකලා ප්‍රතිපදාවක් විදියට සරකලා කෙලස් කැපීමක් විදියට සරකලා ඉදිරියට යන්න පටන් අරගත්තොත් ඔක්කොටම මම කියන්නම් ස්ථිරසාර දෙයක් එවැනි දේ කරන විශාල පිරිසක් ඉන්නවා මේ ලෝකේ අපට නොපෙනෙන. ඒ මොකද හේතුව අපේ හිත කාම භෝගී නිසා. කවදා හෝ අපි මේ විවේකව ගත කරන කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක තේරුම් ගත්ත දවසේ මේ හොඳම ලෝකයා සත්පුරුෂයා කල්යාණ මිත්‍රයා මේ ඔක්කොම කටයුතු අතර ඉන්නවා එයාගේ වැඩිම කොයි වෙලාවෙත් අර විවේක චිත්තක්ෂණේ වැඩි කරන එක. හුදේකලා වැඩි කරගන්න. සාමයේ සාමයේ හිතේ වැඩි කරගන්න එක. විස්රාමයේ වැඩි කරගන්න එක. ඉතින් අපි මේ දඟලුවාට මේ කාම වස්තුන්ට කණ්ඩ බොන්ට රූප වේදනා සංය මේ රූප සද්ද ගන්ධ රස විශේෂයි ඒක තීසම් වෙලා. ඒක ඉක්මවුවට පස්සේ අපිට තියෙන අභියෝගය තමයි අපි කොච්චර වෙලා මමත් එක්ක මම ඉන්නවද? උදේකලා වෙනවද? ඒක තමයි මේ කාම වේන ජීවිතේ. මාතංගනා හස්ති රාජයේ ජීවිතය ඉතින් ඒක ගත කරන්න මේ විචිසිං වුණාටම හරියන්නේ නැහැ. විචිසිං වෙන්වීම සාමාන්‍ය අවශ්‍යතාවයක් ඔපරේෂන් එකක් කරන්න තියටර් එකට ගන්නවා වගේ. නමුත් තියටර් එකට ගත්ත පමණින් ඔපරේෂන් එක වෙන්නේ නැහැ. ඉන්නේ විදිහට අපිට මේ ලැබිච්ච මේ චිත්තක්ෂණයේ මේ හුදකලා වැඩි කිරීම සඳහා කටයුතු කරනවනම් තමන්ගේම සාමාන්‍ය බුද්ධිය මිස මොනම සුවිශේෂී ඥානයක්වත් නැහැ. එහෙම හිතන්න එපා මොනවාරි මේ විශේෂ සමීකරණයක් තියෙනවා විශේෂ ධර්ම කොටසක් තියෙනවා නැත්නම් මේ ගුරු මුෂ්ටියක් තියෙනවා කියන්නේ බුදුන්ස අපිට ආමන්ත්‍රණය කළා කියන ඔබට තියෙන සාමාන්‍ය බුද්ධිය හොඳටම ඇති. ওই යන්ත්‍රේ හරවලා තියෙන වැරදි පැත්තකට. ඔබ කොච්චර ඇක්සලරේටර් පෑගුවත් ඕක දුවන්නේ කාමෙට. ඔක රිවර්ස් ගියර් එකට දාපන්. එතකොට ඕක අනිත් පැත්තට යනවා. එන්ජින් එක ඔච්චරයි. ගියර් එක මාරු කරපන්. රිවර්ස් ගියර් එක හරි බලවත්. මොක තිබුණත් ඇදලා යනවා. උද්‍රජාන්සිකාණ අතර මේ හදපු යන්ත්‍රෙ හුද්ද හදපු යන්ත්‍රෙ වෙන්න ඇති. ගියර් එක රිවර්ස් එකට දාලා තියලා දැන් පාගපන් කියන ක්ලච් එකට අත තියන්න නැතුව. ඔය යන්න යනවා ඒ ගන්න. ඒ නිසා අපි එක්කෙනෙකුටවත් ඒ නිවන් ලබන්න අවශ්‍ය කරන අඩුම කැඩුම වල කිසිම අඩුවක් වෙනසක් දෙන්නේ නැහැ. එකම දෙයයි තියෙන්නේ අපි අරයට මෙයාට හොරෙන් වැඩි කාම කුට්ටියක් ලබා ගන්න දඟලන දැඟලිල්ලට ලැබෙන විශිෂ්ට සම්මානය තමයි අපාගත වීම. සාමාන්‍ය සම්මානය තමයි දිව්‍ය ලෝකයනේ. පාස් වුණොත් මනුෂ්‍ය ලෝකෙට එන්න පුළුවන්. ඒ තමයි ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ තේරුම් අරගෙන ඒ රිවර්ස් ගියර් එකට දාගන්නයි අපි මේ විවිකේ පිළිබඳ බණ කියන්නේ බණ අහන්නේ ඒ වගේ මධ්‍යස්ථාන මේ වගේ හදන්නේ මේ වගේ කටයුතු කරන්නේ ඉතින් ඒකට අපි එක එකන තනිසෙනියම ආපු නිසා කවුරුත් වෙන්න කියලා අපේ නැති නිසා බරකට කටයුත්ත ඉවරයි දැන් එකයි තියෙන්නේ මේ තමන් කරන වැඩේට ගැළපෙන විදියට මේ තමන් උපේපු දෙයට නම්බු වෙන විදියට ඒක ආදර්ශවත් වෙන විදියට කටයුතු කරන්නයි මේ අපි මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා මේ කටයුතු කරන්නේ. ඒ නිසා සීල දිනාම තමන්ගේම සාමාන්‍ය බුද්ධිය සරණ ගිහිල්ලා මෙතෙක් ඇති කරගත්තේ ඥාණය තවදුරටත් එල්ලයක් සහිතව ජයග්‍රහී විදිහට යන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සීල දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට සුළු වෙලාවක් ගන්න පුළුවන් මේ ධර්ම සාකච්ඡාවක නාමයෙන් නමුත් ඒ ධර්ම සාකච්ඡා කියන්නේ මේ තමන් කරගෙන යන භාවනාවට අදාළ දෙයක් නැත්නම් මේ දේශනාවට අදාළ දෙයක්. ඒ වගේ තියෙනවා නම් ප්‍රශ්න ප්‍රකාශන මාතෘකා තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටුවා. නැත්නම් අපි ඊතාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ දේශනා සතිವಾರයේ සමාප්ත කරන්නයි බලාපොරොත්තු වෙනවා. කතා සජ්ජහනා කරලා සිළු ලෝක වාසීන් පිම්පමුණෝල දේශනාවාරේ සමාප්ත කරනවා. එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං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 හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු යාව නිපානපත්ත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්ත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු ආචාව නිපාන පත්‍ත්‍ය සාදු සාදු සාදු